ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ ධර්මදේශන මාලාවේ හතරවෙනි අංකයයි සම්මත ව්‍යවහාර වර්ෂයෙන් අද සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා ඉතින් ධර්මදේශනාව ආරම්භ කිරීමයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්කවේ ආසවානං වේමත්තතා අත්ති භික්කවේ ආසවා තිරච්ඡාන ගාමිනියා අත්ති භික්කවේ ආසවා නිරය ගාමිනියා අත්ති භික්කවේ ආසවා තිරච්ඡාන යෝනි ගාමිනියා අත්ති භික්කවේ ආසවා පෙත්ත විෂය ගාමිනියා අත්ති භික්කවේ ආසවා manuss ලෝකගාමිනියා අත්ති ලෝක අත්ති භික්කවේ ආසවා දේව ලෝකගාමිනියා අයං උච්චති භික්කවේ ආසවානං වේමත්ත තාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආශ්‍රව එහෙම නැත්නම් ආසව කියන මාතෘකාව යටතේ තවත් පියවරක් ඉස්සරහට තියන්නයි ඒ ආශ්‍රයන්ගේ වේමත්තතාවය නානා භාවයේ පිළිබඳ සර්වචනාත්‍රිගේ ශ්‍රී මුක දේශනාවක් ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අපි මේ දේශනා පාඨය උපුටා ගත්තේ උද්දෘත කරන ලද්දේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ නිබ්බේතික ධම්මපරියායෙන් නැත්නම් නිබ්බේතික සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ ඒ සූත්‍රයේ සරුවචන වහන්සේගේ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ඛනිපාතේ සංඛා වෙලා තියෙන්නේ. ඉතින් ඒකදී සරුවචන වහන්සේ මේ කාමයේ පිළිබඳව, වේදනා පිළිබඳව, සංඥා පිළිබඳව ඒ වගේම අපි මේ දැනට සාකච්ඡාවට ලක් කරලා තියෙන ආශ්‍රව පිළිබඳව විවිධ ආකාරයේ නැත්නම් සරුවචනාසීචින් අනුමත කරලාද විවිධ ආකාරයේ ගවේෂණයක යෙදීමෙන් නිර්වේදේ ලබා ගන්න පුළුවන් බව නැත්නම් නිවන ලබා ගන්න පුළුවන් බව මේ සූත්‍රයේදී ප්‍රකාශ කරනවා. ඉතින් ඒ එක එක ධර්මයක් ඒ නම් කරපු කාම වේවා වේදනා වේවා සංඥා වේවා ආශ්‍රව වේවා කර්ම වේවා වේදනා වේවා කොයි එක හෝ පැතිකඩ හයක් මේ නිර්වේද ගාමිනී ප්‍රතිපදාව ਸਰවචනාසේ විස්තර කරන පැතිකඩ හයකි. එකකින් ආශ්‍රව ගත්තොත් කතමෝච බික්කවේ ආසවෝ මහණෙනි ආශ්‍රවයන් කෙතෙක් දැයි කියලා ආශ්‍රව කියන ධම්මේ තේරුම් ගන්න කියලා කියනවා. ඒ ආශ්‍රව තේරුම් ගන්න ඕනේ අපි ඒක මේ කාමයේ කියන විශේෂයෙන් වෙන් වෙන්නේ කොහොමද? වේදනා විශේෂයෙන් වෙන් වෙන්නේ කොහොමද? සංඥා විශේෂයෙන් වෙන් වෙන්නේ කොහොමද? කර්ම විශේෂයෙන් වෙන් වෙන්නේ කොහොමද? දුක්ඛ වේදනා විශේෂයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා මේ එක එකක් වෙන් කර දැනගැනීම වෙන්කොට හඳුනා ගැනීම නැත්නම් ඒ ආශ්‍රයයන්ගේ නයිසර්ගික දැක් මේ ලක්ෂණ දැන ගැනීමම ආශ්‍රව දැන ගැනීම වශයෙන් මෙතන මූල ධර්ම මේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊගාවට සර්වචන්සේ සඳහන් කරනවා මේ ආශ්‍රව ධර්ම සාමාන්‍යයෙන් නරකට යොමු කරන එහෙම නැත්නම් සංසාරයට බන්ධන හැකිලි වුණාට ඒවා දුරුවන් කිරීමෙන් නෙවෙයි නිර්වේදේ ලබන්න පුළුවන් වෙන්නේ එනකොටම ප්‍රතික්ෂේප කිරීමෙන් නෙවෙයි ප්‍රතික්‍රියා කිරීමෙන් නෙවෙයි හොඳට බලන් ඉඳලා ඒ ආශ්‍රව එන මුල බලා ගන්න ඕනේ. ඒ වගේ නිදානේ දැනගන්න, ඒ සම්භවය දැනගන්න, ඒ ජාතකයේ දැනගන්න ඕනේ. ඒ නිසා කෙනෙකුට ඒ ආශ්‍රව හරහා නිරෝධය ලබන්න නම් ආසවාන නිදාන සම්භව වේදිතබ්බෝ කියලා ඒකේ හටගන්ම දකින්න ඕනේ. අපි ඊයේ ඒ කොටස ශක්ති ප්‍රමාණෙන් ඉදිරිපත් කරගත්තා. ඒ විදිහට ඒ නිදාන සම්භවය දැක්කට පස්සේ මේ ආශ්‍රවයන් අතුයිති විහිදි වැඩිලා මල්පල ගැන්විලා විවිධ නානාවිද පතයන් දිගේ ශාඛා දිගේ විහිදෙනවා ඒක නිසා අපිට ඒකේ තියෙන විවිධ මුණත් විවිධ පැතිකඩ විවිධ වෙස්මුණු දැක ගන්න සිදු වෙනවා ඉතින් ඒක සඳහා ඒ නානාවිත භාවය දක්වන්නට පාලි වචනේ සඳහන් තියෙන වේමත්තතාවය කියලා. වේමත්තාව කියන්නේ ඒකේ নানা භාවයන් විස්තර කරන්න. ඉතින් ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා අතමෝච බික්කවේ ආසවණ වේමත්තතා. ආශ්‍රයන්ගේ වේමත්තතාවේ නම් කිමයි ප්‍රශ්නයක් අහලා අත්ති බික්කවේ ආසවා නිරේගාමිනිය. මහන්නේ මේ මනුස්ස ලෝකයේ මේ මිනිස්සයා වැඩ කරන ගමන් එයාට මේ මෝදු වෙන නැත්තම් ගලන සිද්ධියක් සිද්ධියක් පාස ගලන ඒ ආශ්‍රව නිසා එයා අපායগামী අකුසල කර්ම සමාඩ රැස් කරනවා. ඒ ඒ ඒ ආශ්‍රව නිසා අපායগামীට අපායට නිරේගාමිනී කියලා කියන්නේ <coughs> අපාගාමී අකුසල කර්ම රැස් කරනවා. ඒ වගේම අත්‍යබික්ක වේ ආසවා තිරච්ඡාන යෝනි ගාමිනියා තිරිසන් යෝනියකටපත් කරන්න පුළුවන් ආශ්‍රව අහන වාරයක් දකින්න වාරයක් පාසා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පෙත්ති විශේ പ്രേත ලෝකයට പ്രേත විශේෂයටපත් කරන්න පුළුවන්. ආශ්‍රව මේ මනුස්ස ලෝකේ ඉඳගෙන දකින්න වාරයක් අහන වාරයක් පාසා නැත්නම් අත්දැකීමක් පාසා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒකම නැත්නම් මනුස්ස ලෝක ගාමිනියා නැවත මනුසාත්ම භාවයක් ලබා දීම සඳහා හේතු වෙන්නා වූ ආශ්‍රව ධර්ම වර්ගයක් තියෙනවා. ඒ වගේම දේව ලෝක ගාමිනියා දිවි ලෝකේට පත් කරන ආශ්‍රෝවගයක් තියෙනවා. ඉතින් මේ විදිහට සෑම ඇසීමක් දැකීමක් පාසා අපිට ඒ වගේ සංදිස්ථාන පහක් ਸਰුවචනanse පෙන්ලා දෙනවා. සාමාන්‍ය ලෝකයට ඕන්නම් Tamanට ඒක නිකන් හන්දියකටපත් වෙනවා. ඒකෙන් අතු විහිදලා තියෙනවා. මාර්ග විහිදලා තියෙනවා පහක්. කැමතිනම් අපායට යන්න පුළුවන්. කැමතිනම් පෙර සංයෝනියට යන්න පුළුවන්. තිසං ආත්මිකට නැත්නම් പ്രേත ලෝකයකට යන්න ඕන නැත්නම් මනුස්ස ලෝකයට යන්න පුළුවන් නැත්නම් දිවි ලෝකයට යන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් <clears throat> එන කෙනා දන්නේත් නෑ. අනිත් එක සිද්ධ වුණාට පස්සේ Taman එකතු කරගත්තේ කොයි ලෝකයට යන්න ආශව ධර්මයක්ද කියලා ඒ පුද්ගලයා දන්නේත් නෑ. ඉතින් ඒක නිසා අවසානයේ Taman කැමැති වුණත් අකමැති වුණත් ඒ ආශ්‍රව ධර්මයන් යොමු කරවන්නා වූ පෙත දිගේ ඒක කර්ම නියාමයට අනුව එහෙම නැත්නම් බරපතල කර්ම පතයක් පාඩපත් වෙලා ඒ පැත්තට ඇදගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඒ පුද්ගලයාට ආය අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔබට මේ අරගෙන යන පාර්ට්නර් ඔබ කැමතිද නැද්ද අහන්න. ඒ අවස්ථාව ලැබෙන්නේ අහන දකින්න වාරයක් පාසා Taman ඒ කර ඒ විශේෂ දක්වන අවධානයේ මතයි අප්‍රමාදේ මතයි සතිය මතයි නැත්නම් ප්‍රමාදේ මතයි අසතිය මතයි. ඒ නිසා ඒ සංසිද්ධියම දැක්කට පස්සේ කෙනෙකුට තේරෙනවා මේ හැම චිත්තක්ෂණයක්ම එක වගේම වැදගත්. දැන් අපි මෙතන භාවනා වැඩමුළුවකට ගියාම අපි ගොඩාක් වෙලාවට බලන්නේ පැය කීයක් ඉඳගෙන ඉන්නවද කියලා. නමුත් ඉඳගෙන ඉන්න පැය ගන්න වගේම සක්මන් කරන පැය ගන්නත් වැදගත්. ඊට පස්සේ කාලසටහනේ බලනවා අපි ඉඳගෙන ඉන්න පැය ගන්න සක්මන් පැය ගන්න කීයද? ආ ඒක 10ක් තියෙනවා නම් 12ක් තියෙනවා නම් 14ක් තියෙනවා නම් ඉන් දවස බොහොම සාර්ථකයි. ඒක 12ට අඩු නම් දවසින් භාගයක් සතියෙන් සක්මණෙන් නෙවෙයි ගත කරලා තියෙන්නේ 12ට වැඩි නම් දවසින් භාගයක් විතර අපි සතිය සක්මණේ ගත කරලා තියෙනවා ඊට පස්සේ ඒ සතිය සක්මණෙන් තොර භාවනා මධ්‍යස්ථානයේ දිනදා වැඩ කරනකොට අපි කොච්චරක් විලා ලැබිලා තියනවාද ඒ වෙලාව මේ සක්මනක පරියන්ක වෙලාව වගේම මානසිකාරයකට අපි ගත කරන්නේ. එහෙම නැත්නම් සතියෙන්ද ගත කරන්නේ. අප්‍රමාදවද ගත කරන්නේ කිව්වහම ඒ ඉඳගෙන ඉන්න පරියන්කේදී අපි කොච්චර ආශ්‍රව ධර්ම ගැන හැදෑරීමෙන් අවදීන් ගත කළාද? අර ඉදින්දා ජීවිතයේ භාවනා මධ්‍යස්ථානයේදී නොසලකිල්ලකින් හිටියොත් ඒ වෙලාවේ ගත කරන කාලය හෝ චිත්තක්ෂණ ප්‍රමාණය හැටියට කොච්චර ආශ්‍රව එකතු වෙලා තියෙනවද හොඳද නරකද කියන්නේ ඒ කෙනාට පොත් ලැබීමක් නැහැ. ඒ දෙනා දන්නේ නැහැ. මොකද ඒවා සතියෙන් නෙවෙයි ගත කළදී. ප්‍රමාදයෙන් ගත කළා. ප්‍රමාද නැහැ. ඊට පස්සේ නිදාගත්තට පස්සේ නිින්දට යනතෙක් ඒ පුද්ගලයාගේ හිතේ මේ චේතනා වැඩ කරනවා. ඒ චේතනා වැඩ කරන තාක් ඒ ඔක්කොම මේ ආශ්‍රව කියන මෝදු වීමට ගලණයට ලක් වෙනවා. ඒ හරහා කොච්චර දෝ කර්ම රැස් වෙනවා. ඒ නිසා <clears throat> තිත්තං චරං නිසින්නෝවා යාව නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කියලා සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා. තිත්තං කියලා කියන්නේ ඉඳගෙන ඉන්න තාක් චරං කියලා කියන්නේ සක්මන් කරන ඇවිදින තාක්කල් නිසින්නෝවා කියලා කියන්නේ තිත්තං කියලා කියන්නේ හිටගෙන ඉන්නවා චරන් කියන්නේ ඇවිදිනවා, නිසින්න කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා, සයානවා, නිදාගෙන ඉන්නවා. යහවතස්ස විගත මිද්දෝ යම් තාක් නින්දට වැටෙන්නේ නැද්ද? අන්න ඒ තාක් සතිය අදිෂ්ඨාන කරන්න ඒ තාක් හැම වෙලාවෙදීම මේ ආශ්‍රව එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් එකතු වෙන ආශ්‍රව કોઈ පැත්තේ, કોઈ මඟට, કોઈ පිටට යොමු වෙනවාද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා අවසානයේ අපි ගිහිල්ලා කාට යාඥා කරත් කාගෙන් ඉල්ලීමක් කරත් ඒ ඒ ඒ වෙලාවේ එකතු වෙන ආශ්‍රව ධර්ම මේකයි කියලා Tamanට ගනුදෙනු දන්නේ නැත්තම් පොත් ලැබීමක් වෙලා නැත්තම් ඉතින් අන්තිමට ඒ එන ප්‍රතිඵලය Tamanට විනිශ්චය කරගන්න බැරි වෙනවා ඒ වගේම හිතා ගන්නවත් බැරි වෙනවා මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක් නමුත් අයි කොහොමද මම මෙතෙන්ට ආවේ කියලා අපි ඉතින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඇති කරනවා. නමුත් මේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා රැස් වෙන්න පුළුවන් රැස් වෙන අනිවාර්යම රැස් වෙන ආශ්‍රව ගැන නොතක හරින්න. නොතක හැරලා අනුන්ගෙන් ඉල්ලනවා. අනුන්ට යදිනවා. අනුගෙන් ආශිර්වාද ඉල්ලනවා. අරස්සාව ඉල්ලනවා. ඉතින් ඒක නිසා බැගෑ දුගී යාචක බැල දාස තත්ත්වයටපත් වෙනවා. එම නොවීම පිණිසයි බුදුජානන්සේ සඳහන් කරන්නේ මේ ආශ්‍රෝ જાති ගොඩක් තියෙනවා. ඒ රැස් වෙන ආශ්‍රය මොකද්ද කියලා දැනගන්නවා නම් එයාට අඩු ගානේ මම මේ වැරදි කරා මේ වැරද්දට මට මේ විදිහට අපාගත වෙන්න වෙනවා කියලා අපායට ගියත් ඒ පුද්ගලයා මේ කාටවත් දොස් කියන්නේ එහෙම නැත්නම් ඇයි මට මේ අසාධාර්ණ වුනේ කියලා පපු යද්ද ගන්න අඬන්නේ එයා දන්නවා ඒ වගේම තිරසන් යෝනියට ගියත් කොහෙ ගියත් ඉතින් ඒක නිසා එහෙම දැනගෙන යනවා නම් ඒ පුද්ගලයා දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවා අපිට කවුරු හරි අසාධාරණ විදිහට චෝදනාවක් කරනවා. අභූත චෝදනාවක් කරනවා. අමූලික චෝදනාවක් කරනවා. මේ චෝදනා කරනකොට මේ චෝදනා කරන කෙනාට එක්ක අපිට වෛරයක් ඇති වෙනවා. කිසිම හේතුවක් නැතුව කිසිම මුලක් නැතුව මට මේ විදිහේ චෝදනා කරන්න චෝදනා කරන නිසා මේ මනස විනාශ වේවා. දුකටපත් වේවා කියලා අපිට වනස් හිතවිල්ලක් එනවා. මෛත්‍රියෙන්තර හිතවිල්ලක් එනවා. මේ ඒ පුද්ගලයාත් එක්ක. නමුත් යා දන්නවනම් මේ කර්මය සහ කර්මඵලය අනුව ක්‍රියාත්මක වෙන දේ මේ පුද්ගලයානේ මේ වෙලාවේ නියෝජිතෙක් විතරයි. එයා හරහා මගේ කර්මයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඒ පුද්ගලයාට ඒ කර්මයට මූණ දෙනකොටත් මේ පුද්ගලයාත් එක්ක සංවේදනය කරනකොටත් අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මේක මගේ පරණ කර්මයක් අනුව වෙච්ච දෙයක්. ඉතින් මේ පුද්ගලයා ඒකට ණයකාරය වශයෙන් ආවට මේ පුද්ගලයාට කරන්න දෙයක් මේ පුද්ගලයාට මේ වැඩේ නොකර බෑ එතන. ඒක තමයි කර්මයේ ඇති. ඉතින් මේකට මම මේ පුද්ගලයාට කියනවා. මම මේ ඔබතුමා නැත්නම් ඔබතුමිය මේ කියන චෝදනාවට මම වැරදි කාර්යය නෙවෙයි. මම නිවැරදි කාර්යයක්. මුන්තීසුන්ගේ ක්‍රියාත්මක වෙනවන මේ පුද්ගලයාත් එක්ක වෛර කිරීමෙන් කරන අලුතෙන් ආශ්‍රව රැස් කරනවා. අලුතෙන් කර්ම රැස් කරලා අර ගෙවෙන කර්ම පැත්තකදීදී ඊට වඩා බරපතල කර්මයක් එක මේ මනුස්සර ගහනවා, මනුස්සර බයිනවා, මනුස්සර මරනවා. අලුතෙන් කර්ම රැස් කරගත්ත පස්සේ මේ කර්මය විශ්ව චක්‍රෙ දිගටම යනවා. ඒ නිසා දන්නවනම් කෙනෙක් මේ හැම චිත්තක්ෂණයකම කර්ම ගෙවීමක් සිදු වෙනවා. එමෙන්න කර්ම විපාක අවස්ථාවක් එනවා. ඒ විපාක අවස්ථාවේ අලුතෙන් ආශ්‍රව රැස් නොකර ඉන්න අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න නම් තමන්ගේ account balance එක දැනගන්න ඕනේ. මම මෙච්චර නරක දේවල් කරලා තිනවා, මෙච්චර හොඳ දේවල් කරලා තිනවා. මට මේ මේ දේවල් වෙන්න පුළුවන් කියලා පොදු පැමිණි දුක් පැනිරහයි කියලා පිළිගන්න මනුස්සයට ඒක ක්‍රියාත්මක කරන ඒජන්තට බැනලා වැඩන්නේ. එහෙම නැත්නම් කියනවනම් මම මරණ දඬුවට නෙමෙයිලා මම එල්ලලා මරණ මනුස්සයත් එක්ක තරහ වෙලා ඇති වැඩක් නැහැ. ඒ මනුස්සයා මයිත් එක්ක තරහකට නෙමෙයි කරන්නේ. යා රාජනීතියක් කරන්නේ. එහෙම නැත්නම් මම හිරේ දැම්මම පස්සේ ජේලර් එක තරහ වෙලා වැඩක් නැහැ. ඒ ජේලර් <coughs> රසාවක් කරන්න. එයාට තියෙන්නේ මේ මිනිස්සු කල්ලගන්න. ඉතින් අපි කරන්නේ අසාධාරණ මේක වුණේ ඒක නිසා ඒක නැත් එක ගැටිච්චාම ඉන්නේ අලුතෙන් කර්ම රාශියක් රැස්සේ. කියලා දෙන්න විදියකුත් නැහැ. මොකද ඉන්නේ තද බල චිත්ත පීඩා තත්වයක. ඉන්නේ මේ දුක්ඛිත තත්වයක. වගිරෙනවා. ඒ වෙලාවට මේ ආශ්‍රව වශයෙන් නෙමෙයි මේවා ඉන්නේ ඕඝ වශයෙන්. කුජ දමනවා. ව්‍යක්කරෙන්න පටන් ගන්නවා. ඒ නිසා විවේකී වෙන වෙලාවක මේ වගේ බණක් අහන වෙලාවක මේ වගේ භාවනාවක් ඉදලා ඉන්න වෙලාවක කල්පනා කරගත්තොත් අසතියෙන් ගත කරන හැම වෙලාවෙදීම ආසව රැස් වෙනවා. ඒ ආසව මොන මොන බෑග් වලට වැටෙනවද දන්නේ නැහැ. පායට යන බෑග් එකට යමාරක් වැටෙනවා. තිරිසන් යෝනිට යන බෑග් එකට තව ටිකක් වැටෙනවා. പ്രേති ලෝකෙට, මනුස්ස ලෝකෙට, ජීවි ලෝක කොයි එකට වැටෙනවද දන්නේ නැහැ. ඒක වැටුණාට පස්සේ ඒක ඉතින් මේ ඒ කර්ම විපාක වෙනවා කියලා කියන්නේ පාෂණයට ලක් වෙනවා, පැහැෙනවා. ඒ ඒ ඇටේ වැටුණා, ඒ ඇටෙන් gediyak පැලයක් මතුණා, ඒ පැලේ වැවෙනවා, වැවිලා මල් වැවිලා gediye ඉන දවසට අපිට තේරෙන්නේ <clears throat> අන්න විපාකය ඇවිල්ලා තියෙන දැන් විඳපන්. ඒ අතර මා ඒ අතර ප්‍රදේශයේ මේ නිලීනව ගත කරන නිලීනව ගත අපිට පේන්නේ නැහැ. ඒක gedi පැල ගත්ත දවසේ ඒ විපාකයේ ඵල දෙන දවසේ <clears throat> ඔන්න අපිට තේරෙනවා කොහෙන් එනවද දන්නේ නැහැ මොකක්ද දන්නේ නැහැ. ඇයි මට මේ කරදරේ එන්නේ? එනතම මට මේ සැප එන්නේ. ඇයි මේ මට අනවශ්‍ය විදිහට මිනිස්සු ස්තුති කරන්නේ නැත්තම් බනින්නේ කියලා ඒ චක්‍රය දැනගන්න නම් අපි ගත කරන මොහොතක් මොහොතක් පාසා මේ ආශ්‍රවයන්ගේ වේමත්තතාවය දැනගෙන ඉන්න ඕනේ. ගොඩාක් සංවේගී උපදවන කෙනෙකුට ඒ ඒ ආශ්‍රව සමහරක් නිරේගාමිනී ත්‍රිසංයෝදී, පේතවිසය, manuss ලෝක, දේව ලෝක කිය. ඉතින් මේකට අපි පින් කරත් ඔච්චරම තමයි. දැන් අපි රෝගෙක හිතාගෙන ඉන්නකොටම හිතෙන්නේ මේ ආශ්‍රව කියලා කියන්නේ පව් කිරීමක් කියලා. නමුත් මම හිතන්නේ මේ සූත්‍රයේදී අපිට ඒක ඉස්සරහදී සාකච්ඡා කරන්න වෙනවා. ආශ්‍රව ඇති වුණොත් අනිවාර්යයෙන්ම භවයක් ඇති වෙනවා. එනිසා පින් කරන වෙලාවෙදි තමයි දැනගන්න ඕනේ දැනගන්න ඔක්කොම නම් දැනගන්න බෑ ඒක ඉතින් සරුවච්ච විශයක්. නමුත් සරුවච්ච නම් අපිට යම් යම් ඉඟි පෙන්ලා දීලා තියෙනවා. ඒ පිනක් කරනකොට ඒ පින ඒකේ බරපතලකම හැටියට මොන මොන පතයන් අනුව වැටෙනවද? ඒ පත යොමු වෙලා දෙන කොතෙන්ද කියලා. ඒක නිසා ඒ දානමය පින්කම් ගැන කතා කරනකොට සීලමය පින්කම් ගැන කතා කරනකොට සරුවත්න සඳහන් කළා තියෙනවා දානමය පුණ්‍යකම්මං අනුමත්තං කතං හෝති සීලමය පුණ්‍යකම්මං පුණ්‍ය කිරියං අනුමත්තං කතං හෝති භාවනාමය පුඤ්ඤ කිරියං නාභි සම්බෝති සෝ කායස වේදා පරම්මරණ මනුස්ස දෝ භග්ගං උපජ්ජති කියලා. බුදුන්සේ සඳහන් කරනවා මිනිස්සෙක් දන් දෙනවා බොහෝම ලේසියක් යාන්තමට අල්ප මාත්‍ර දානයක් දෙනවා. ඒ වගේම සිල් රකින්නවා අල්ප මාත්‍ර සීලයක්. මේ භාවනා කරන්නේ ඒක නා මිනිස් නැවත ඉපදෙනකොට දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වෙනවා කියලා. එතකොට මේ මේ මනස දන් නොදෙනව නෙවෙයි. නමුත් මේ කවුරුහට කියනවා අපි මෙව දානය දෙනවා. හා මෙන්න මගේ මුත් ටිකක් කියලා දුන්නට ඒකට පූර්ව චේතන අපර චේතන වල සන්තෝෂයක් නැහැ. ඒ වෙලාවේ යන්තම් ඇඟිලි දිකට අල්ල මොනවද දෙනවා. නමුත් ඒක අල්ප මාත්‍රයි. ඒ වගේම සීල් රකින්නවා. ඒ සීල රකිල්ලත් මෙහෙමයි. ඔය මේ මරණ පොළවල් වලම සීල් දක්වන්නේ, සීල් ගන්නෙ. අවකෝම් වාඩි වෙන්න ඔක්කොම ඉන්න ඉන්න තැන් වල වාඩි වෙලා නමස්කාරය කියන්නේ කියන කෙලින් කටින් ඉඳගෙන නමෝ තත් භගවතු වරහතෝ කියතුරු වහමුදුරෝ ඉතින් මේ පාණතිපාත වේරමණී සික්ඛාවදන් කියලා ඉඳගෙන කියනවා කෙලින් කණිගෙන නැගිටපු ගමන්ම සතෙක් මරනවා නැගිටපු ගමන්ම බොරුවක් කියනවා අර ඉඳ ගන්න සිල් සමාදන් වෙන ටික විතරයි නැගිටපු ගමන්ම මේ මරණ පොළවල් වල ඉතින් කියන දේවල් ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අපිට වැඩි ඉතින් අර වාඩි වෙලා වාඩිලා ඉන්න ඉන්න තැන් වල පන්සිල් ගන්නවා හැබැයි නැගිටපු ගමන් සිල් ඉවරයි ඉතින් එතන සීලයක් නැතුව නෙවෙයි ඒවට කියන්නේ අනුමාත්‍ර සිල් රැකෙනවා. ඉතින් එහෙම කෙනෙක් ඒ අනුමාත්‍ර වූ දානේ සහ අනුමාත්‍ර වූ සීලේ නිසා හැබැයි භාවනා කරන්නේ එයා දුර්භාග්‍ය සම්පන්න ඒ කියන්නේ ආයුෂින් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අඩු මිනිසෙක් වඩපත් වෙනවා. එimhe තව කෙනෙක් දානමේ පුඤ්ඤ කෙරේවත්තු මත්තසෝකතං හෝති සීලමේ පුඤ්ඤ කෙරේවත්තු මත්තසෝකතං හෝති භාවනාමේ පුඤ්ඤ කෙරේකම නාභිසම්බෝති සෝකායස බේදා පරම්මරණ මනුස්ස සෝභගං උපජ්ජති එයා මේ මගේ පඩියෙන් මම මෙච්චර ගාණක් මන් දන්නේ කියලා සාමාන්‍ය ප්‍රමාණයක් ඒ gedara dore ප්‍රශ්න වලටත් ඉඳ තියාගෙන දානේ වෙසෙයි මෙහෙවන් ලද හිත ඇතුව දන් දෙනවා මේ මාත්‍රාවට කියන්නේ මගේ වත්කමේ හැටියට. ඒ වගේම පුළු පුළුවන් වෙලාවට ඒ මරණ පොළේදී හිටගෙන කෙලින් කටින් ඉඳගෙන සිල් ගන්න එක නෙවෙයි. අදිස්ථාන කරලා සමාදන් වෙලා සිල් රකින්නවා. හැබැයි ඒකට මේ ඉදිලා ගත කරන සිල්වන්තයෙක් නෙවෙයි. ඒ විදියට මාත්‍රාවට දන් දෙන සිල් ලකින කෙනා කයිබිඳි මරණයෙන් මැත්තේ සෞභාග්‍ය සම්පන්න මනුසාත්ම භාවයක් ලැබනවා කියලා සරුවත්නන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා මේ අතරමැද තව කෙනෙක් ඉන්නවා දානමේ පුණ්‍ය කිරියවත්තු අදිමත්තං කතං හෝති සීලමේ පුණ්‍ය කිරියවත්තු අදිමත්තං කතං හෝති භාවනාමේ පුණ්‍ය කිරියවත්තු නාපි සම්බෝධි එයා අදිමාත්‍ර වශයෙන් දන් දෙනවා ගෙදරටත් කතා කරනවා අල්ලපු ගමේ යට කතා කරනවා ගමේ මිනිස්සුන්ට කතා කරනවා වැඩපොළේත් කතා කරනවා ඒ කට්ටිය සම්බන්ධ කරගෙන සාමාන්‍ය ඒ වගකීම් සහිත පෞල් ජීවිතයක් ගත කෙනෙකුට කරන්න බැරි තරම් පිටිස සම්බන්ධ කරන විශාල ප්‍රදාසෝලි දන් දෙනවා ඒ වගේම සිල් ලකින්න ගියාමත් නිවාඩු තියෙන වෙලාව විතරක් නෙවෙයි නිවාඩු දමදම හරි කමක් නැහැ. නැත්තම් අනික් මිනිසුත් එක්ක සම්බන්ධ කරන හරි කමක් නැහැ. අතිමාත්‍ර වශයෙන් සිල් ලකින්න. පන්සලේ වැඩ සංවිධානය කරනවා. හාමුදුර කෙනෙකුත් ගෙන්න ගන්නවා. හාමුදුරන්ට කියනවා මෙහෙම කරලා බෑ හාමුදුරනේ මේ පිරිස සිල් සමාදන් කරවන්න ඕනේ මමත් එන්නම් කියලා කොහොම කොහමද අදිමාත්‍ර වශයෙන් සිල් ලකිනවා. එතකොට පුත්‍රයන් වහන්සේ සඳහන් කරනවා ඒකේන චාතුම් මහරජික දිව්‍ය පුත්‍රයෙක් වෙලා ධාතුම් මහරජිකාවේ උපදිනවා අදිමාත්‍ර දාන කුසලය අදිමාත්‍ර සීල කුසලය හැබැයි භාවනාමය කුසලයක් නැහැ. ඉතින් ධාතුම් මහරජිකේ ගියාට පස්සේ යා ඉපදිච්ච ගමන් කල්පනා කරලා බලනවලු මම මේ වගේ සැප පහසු තැනකට ඉන්න කුමනනම් කුසලයක් කරාද කියලා. එතකොට යාට පේනවලු මම අදිමාත්‍ර දන් දීලා තිබුණා. මනුෂ්‍ය ලෝකේ මම අධිමාත්‍ර වශයෙන් භාවනා සිල් රැකලා තිබුණා මනුස්ස ලෝකේ භාවනා කරලා නැහැ. හැබැයි මහත් එක්ක වැඩ කරපු හුඟ දෙනෙක් එච්චර සිල් රැක්කේ නැහැ. එච්චර දන් දුන්නේ තේ ඇත්තෝ එක්ක අපායට ගිහිල්ලා එක්ක තිරිසන් යෝනික එක්ක නැත්නම් මනුස්ස ලෝකේ සෞභාග්‍ය සම්පන්න නැත්නම් දුර්භාග්‍ය සම්පන්න වෙලා තිනවා. ඉතින් ආට ඒකට සතුටක් ඇති වෙනවලු මම අධිමාත්‍ර වශයෙන් පින් කරා දාන සීල වශයෙන් ඒ නිසා මම චාතුම් මහ රාජික දිව්‍ය ලෝකේ ඉපදුණයි කියලා. නමුත් ටික වේලාවක් යනකොට යාට පේනවලු නැත්තම් චාතුම් මහරජික දිවිලෝ ගත කරනකොට ඒකේ ඉන්නවා විරූඪ විරූපාෂ්ඨ දතරාෂ්ඨ වෛශ්‍රවණ කියලා හතර වඩන් දෙයි හම්දුරෝල. ඒගොල්ල ගාව මේ මේ සාමාන්‍ය මේ සෙලෙක්ක දෙයි කෙනෙක් වාගේ මේ පුදුමාකාර දිවිසිරියක් තියෙනවා. ඉතින් මේ මනුස්සයා කල්පනා කරනලු යකෝ සාක්‍ය මම ඉන්න කාලේ පුළුවන් තරම් දන් දුන්නා. පුළුවන් තරම් සිල්ල කරා දිවි ලෝකේ කියලා බැරි නම් මටත් වැඩිය ලොක්කෙක් ඉන්නවා. මටත් වැඩිය රජ කෙනෙක් එකේ ඉන්නවා. ඉතියා කල්පනා කරනවලු යකෝ මේ මිනිස්සයා මේ මේ මිනිසා නෙමෙයි මේ දෙයියා මෙච්චර මේ ආයුෂයෙන් වර්ණේ සැපයෙන් බලේ දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් පුදුම තෙදවත් පුදුම ආභාවත් විදිහට ගත කරනවලු ඔයලා බලනකොට ඒකේ නා මේ මනස ලෝකෙම ඉඳද්දී දානමය පුණ්‍ය කිරවත් අතිරේකම් කතන හොතී සීලමය පුණ්‍ය කිරියවතු අතිරේකම් කතං හෝති සාමාන්‍ය මනුෂ්‍යෝට හිතා ගන්න බැරි විදිහට අතිරේක වශයෙන් දන් දීලා අතිරේක වශයෙන් සිල් රැකලා ඒ නිසා එයා උපදිනකොට ඒ චාතුම් මහරජික දිවි ලෝකේ නම් උපදින්නේ ඒකේ අර හතර මහ දිසාවට අධිපති මේ හතරවරන් දෙවිවරුලා තමයි උපදින්නේ. ඉතින් ඒ නිසා චාතුම් මහරජික යන ඕනම දෙවි කෙනෙක් හතරවරන් දෙයියන්ට වැඩිය <coughs> ආවුසෙන් අඩුයි වර්ණයෙන් අඩුයි, බලයෙන් අඩුයි, සුඛයෙන් අඩුයි, ප්‍රඥාවෙන් අඩුයි. එයාට හම්බ වෙන දිව්‍යමය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕනම ඒ සාමාන්‍ය හතරවරන් දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට වැඩිය අඩුයි. ඒ නිසා ඒ දේව ලෝකයට ගියත් ඒ විශේෂත්වය සාමාන්‍ය දෙවි කෙනෙක් අධිමත්ත වශයෙන් පින් කරාට දිව්‍ය රාජ උත්තමයන් වහන්සේලා අතිරේක වශයෙන් පින් කරනවා. එතකොට ඒගොල්ලන්ට දිව්‍ය ලෝකේ ගියත් වෙනම අතිරේක සැලකිලි හම්බ වෙනවා. ඉතින් මේ අර කලින් කියපු අති අදිමාත්‍ර අතිරේක වශයෙන් කරපු අදිමාත්‍ර වශයෙන් කරපු කෙනාට වැඩිය <coughs> යම් කෙනෙක් මනුස්ස ලෝකෙදීම පින්කම් කරා නම් දානමය සීලමය එයා <coughs> තාවතින්සතු විලෝකෙ උපදිනවා. එයා තාවතින්සට ගියාට පස්සේ අර පෙනවලු මමත් එක්ක මනුස්ස ලෝකෙ හිටපු මිනිස්සු මේ මේ තැන් වල සමහර ජාතුන් මහත්කගේ මම නම් ඇවිල්ලා තාවතිංශේ කියලා. නමුත් ටික වෙලාවක් ගියාම යාට කාලයක් යනකොට පේනවා තාවතිංශේ ඉන්නවා කියලා සක්‍ර දෙවේන්ද්‍රයා. සක්‍ර දෙවේන්ද්‍රයාගේ තෙද මිනිස්සයේ දිව්‍යමය තෙද ඕභාව මොන විචින්වත් තාවතිංශේ දෙවි කෙනෙකුට හිතා ගන්න බෑ. ඉතින් එයා කල්පනා කරනකොට මම මේ ජාතුන් මහරජිකත් ඉක්මවලා තාවතිංශේට ආවත් මටත් වැඩි ලොක්ෙක් කෙනෙක්. ඒ ලොක්ක මොකද කරලා තින්නේ? එයා හතරවනන් දෙයි හාමුදුරනටත් වැඩිය මනුස්ස ලෝකේ ඉන්නකොට අදිමාත්‍ර වශයෙන් දන් දීලා කියනවා සිල්ල කරලා තියෙනවා. ඒක ඔය මග මානවක කතාවේ සඳහන් වෙනවා. යා මග මානවකයා දැන් ඔය දැන් අපිට ලොක්ක වෙලා ඉන්න සක්‍ර දෙවියන් අඳුරන දන්න කට්ටිය. දැන් ඉන්නේ කරන මග මානවක ඉන්න කාලේ තමයි පින් කරලා තියෙන්නේ. එතකොට සීමාවක් නැතුව ඒ දඬු පාලන හදා හදා මිනිස්සෙට දීපැන් සකස් කරමින් කටයුතු කරලා යනවා. ඒ වගේම ਸਰවතංශ දිගින් දිගට සඳහන් කරනවා මේකටත් දෙපෙන් කරොත් යාමේට යනවා. යාමේට ගියාම සුයාම කියලා දෙවි කෙනෙක් දකින්න හම් වෙයි පුදුම පිංකමකට තියෙනවා. ඊගාවට තුසිතට යනවා. තුසිතට ගියාම ඒ දෙවි කෙනාට හම් වෙනවා සන්තුසිත කියලා දෙවි කෙනෙක් තුසිත තිබුණු දෙවි ලෝකේ බබලවගෙන ජීවත් වෙනවා. ඒ වගේම නිම්මාන රතියට ගියාම සුනිම්මිත කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දිවිසන නිම්මාන රතිය දෙවරු සීල දෙනාට පැඩිය තෙදවත්. එතකොට පරිනිම්මිත වසවත්තර ගියත් පරිමිත වසවත්තේ පරිමිත දේව රාජයාට කුවේර කියලා කියනවා. ආයේ ඕනම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් බලයක් ඕනම දෙයක් තමයි අතයරදී පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට දාන ශීල පින්කම් දෙකේ තාරාතිරන් අනුව දුර්භාග්‍ය සම්පන්න මනුස්ස ජීවිතය සෞභාග්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිත එහෙම නැත්නම් මේ සිව් මහා හයක්කෝ දිවි ලෝකවල මේ හතම කාම භව කියලා කියනවා මේ ඔක්කොම සෞභාග්‍ය සම්පන්න මනුෂ්‍ය ලෝකේ දිවි ලෝක හය හොඳ තැන් වශයෙන් සරුවත් සඳහන් කරන එකේ තාරා තිරන් තියෙනවා ඒ පින්කම් කරලා මේ සේරටම හේතු වෙන්නේ ඒ පින් කර කරලාදී හෝ පව්කම කරන වෙලාවේදී Tamange හිතට මෝදු වෙන ආශ්‍රව ධර්ම වල හැටියට. ඒක නිසා අපි කිසිම චිත්තක්ෂණයක අපිට ඉසුඹුලන්න වෙලාවක් නැහැ. විස්්‍රාම ගන්න වෙලාවක් නැහැ. මේ වෙලාවේ සතිය පිටවන්න ඕනේ නැහැ. මේ වෙලාවේ මේ භාවනා කරන්න ඕනේ නැහැ කියලා ගත කරන හැම වෙලාවකම අපේ පුරුද්ද හැටියට රුචි අරුචි අනියට අර ආශ්‍රව ගලනවා. ඒ නිසා හැම වෙලාවෙම ඒකට එළඹ සිටීම ඒක පිළිබඳව අප්‍රමාදීව ඒක දැක ගැනීම කවම දාකවත් මොනම අයිරොකිකින්වත් මං වෙනුවෙන් වෙන කෙනෙකුට කරන්න බෑ. එච්චර ඒකේ තියෙන භයානකකම එහෙම නැත්නම් ඒකේ තියෙන සුවිශේෂත්වය Taman ඒකට එළඹෙන්නේ නැතුව මගේ බබා නෝනට බබෙක් හම්බෙන්න තියෙනවා. ඒ ඒ හම්බෙන්න තියෙන නියුන් දරුවෝ ඒක නිසා මගේ වැඩ බලන්න බෑ මම නෝනාගේ වැඩ බලනවා කියලා කිව්වට Tamanට ගලන ආශ්‍රවවල වෙනසක් නැහැ. එහෙම නැත්නම් මේ ඡන්දයක් තියෙනවා අද අපිට රැයට ඡන්දය අහන්න තියෙනවා ඒ නිසා අද ටිකක් ආශ්‍රව ගැලුවට කමක් නැහැ කියලා නිකන් හිටියයි කියලා ඒක රටේ ඡන්දේ තිබ්බයි කියලා මේ ආශ්‍රවවල වෙනසක් නැහැ. ඒ නිසා එලඹ සිටි සිහිය කියන එක ඉසගිනි ගත්තෙකු තමන්ගේ හිස ඒ ගිනි නිවන්නට වැඩිය එළඹ සිටියොත් ඒක නම් තේරුම් ගන්න පුළුවන් මේ කර්ම વિશે කියන එක. එහෙම නැත්නම් මේ ආශ්‍රව අනුව අපි එක එක තැන් වලට යොමු කරන හැටි එහෙම නැති කෙනා පුදුමාකාර දෘෂ්ටිකාන්තාරයකට වැටෙනවා. මොන්න තාලකින්වත් හිතා ගන්න බෑ. පින්කනුත් කරනවා, සාසනෙත් කටයුතු කරනවා. කවදාකවත් ඒ මනුෂ්‍ය ජීවිතයේ ප්‍රහෙලිකාව විසඳන්න බෑ. මට හැමදාම එනේන ප්‍රශ්නෙදී අවුලෙන් අවුලටපත් වෙනවා. මේක ප්‍රහෙලිකාවක් වඩපත් වෙනවා. ඉතින් කතරගම දෙයියෝ ගාවට යනවා, පේන බලන එක නගාවට යනවා, අරුණාසේ සෝවානුණයි කියලා කියනවා, මුන්නාසේ රහත්තුරයි කියලා කියනවා, කියලා අනවා. අනේ බැරිද මගේ account balance එක බලලා කියන්න කොච්චරක් ගෙවන්න තියෙනවද, කොච්චරක් තව ඉතුරු තියෙනවද බැංකු පොතේ කියලා. ඉතින් අර මනුස්සයත් මොන හරි පචයක් කිව්වට පස්සේ ආ ඉතින් වැඩේ හරි. අන්තිම කිව්වට කොයි මගුල කරත් සතිය පිහිටෝලා නැහැ. අප්‍රමාදයේ පිහිටෝලා නැහැ. ඉතින් අර හොද හොදමනේ දෙමිල්ල තමයි වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ වැඩේට දෙවන්නේක් නැහැ. මොනම හේතුකින්වත් නැහැ. ඒ නිසා අපි දෙවන්නේක් ගැන බලාපොරොත්තු වෙන තාක්කල් අසරණයි අනාථයි. කිසිම කෙනෙකුට ඒ පේන කියන්න පුළුවන් නම් ඒත් පෙරේතාත්මයක් වගේ කන්නේ. පේන කියන මනුස්සයා කොට එන්න එපා එහෙනම්. අනුන්ගේ පේන කියන කෙනා. පුළුවන්කමක් තියනවනම් ඒ අපේ කියනවා ඉතින් ගමේ කතා තමයි. අපේ අප්පච්චි ඒ දවස් හරියට මහන්සිනවා කොයිතම මේ රසාවක් කරන්න පිට යන්න ඕන. දැන් තැන් වල විලෙන් දවසේ කුලි හම්බ කරන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අම්මා ගෙදර ඉන්නවා. දරුවෝ ගොඩාක් රකින්න තියෙනවා. අප්පච්චිගේ අයියා හරිම පැරණි අරටුවක්. ඉතින් ඒ ගමේ මිනිස්සු ආපුවාම ලොකු අප්පච්චි බලන ඉන්නවා යන්නේ මිනිස්සු දිහා. ඒ දවසක් කොහොඹ කලේ ඇවිල්ලා තියෙනවා. කොහොඹ කලේ කියන එක දන්නවද මන් දන්නේ අර මේ ගෙඩියක් හොල්ල හොල්ලා පේන කියනවා. ඉතින් එන්නේ ගෑන විතරක් ගෙදර ඉන්න වෙලාවේ. මිනිස්සු රසාවල වලට ගියාට පස්සේ දවල්ට එනවා කොහොම කාලේ එතන දින රබර් වත්තක් ඒකට අවිලා මෙයට පච්ච වඩ බඳ ගන්නවා. ගොම ටිකක් අරගෙන ආලු අර මුට්ටිය උඩට දාන ඩුම් ගහන්න. ඉතින් ඩඟ ඩඟ ඩඟ ඩඟ ගාලා උග අහගෙනට පිටිපස්සෙන් යනවා කොට්ටෝරුවෙක්. ලොක පච්චි කියලා හිටා උඹ කොහෙද යන්නේ කියලාලු. ආ නිලමේ මේ අපි පේන කියනවා සාත්‍ර කියනවා කියන්නේ. මරි මරි මරි මරි මටත් කියපන් සාත්‍රය කියලා අත දුන්නා. ඉතින් මේ මාසේ බොරු ගොඩාක් කිව්වා. දුක වජ හොඳට බොන මිනිස්සෙක් ආදාක මොනම දැක්ක ගණන් ගන්න. ඊට පස්සේ කිව්වලු මේ උඹ මට කියපු නිසා සල්ලි දෙන්නේ නැහැ. උඹේ අත දීපන් මම උඹට සාත්‍රයක් කියන්නේ. අත දුන්නාට පස්සේ හොඳ බුලත් කියලා පාරක් ගැහුවලු අතට තුක් ගල ගහලා ඵලයයකෝ යන්න. මේ ගෑනු විතරක් ගෙවල් වලින් නෝට ගෙවල් වලට රින් ගන්න ඉන්න එපා කිව්වා. සාප කර කර කියාලු යන්නේ. ඌට ඒ තරම් අනුන්ට සාත්‍ර කියන්න පුළුවන් කොහොඹ කලේ අරගෙන ඇවිදින්නේ මොකටේ? උගේ සාත්‍රේ බලන්න ඌ මිනිහෙක් වෙන්න එපායි. ඔය අනුන්ගේ වැඩ බාර ගන්න කිසිම කෙනෙකුට Tamanට ඒ പ്രേතාත්මෙන්වත් ගැලවෙන්න. මට දකින්නේ ඒවා പ്രേතාත්ම වගේ. ඒවට බැඳිලා ඒකම තමයි. යටින් කොඩේ ඉන්න බෑ. අනුන්ගිට පේන කික්කයි. මෙතන ඉන්නත් පේන කිනායි මෙතනත් ඉන්නවද වන්දන සමාවෙන්දී මම මේ කිව්වට මේ මගේ දෘෂ්ටි කෝණය මම මේ බලන්නේ. අනුගේ සීනි කිර කිර ඉන්නවා අනුගේ ගන්සබා බිස්නස් කර කර ඉන්නවා තමන්ගේ වැඩේ කරන්නේත් නැහැ මිනිස්සු දන්නේත් නැහැ සතියක් ඒ මිනිස්සු දන්නේත් නැහැ අප්‍රමාදයක් ඒ මිනිස්සු සමාජයේ ඉහළ මට්ටම වැඳපුණාට නොමග යමක් කරන්නේ ඉතින් ඒ නිසා මෙච්චර ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා අපිට මෙච්චර ලස්සන ධර්මයක් තියෙද්දි මේ බෞද්ධයත් මේ වාගේ වැඩ කරනවා දකින්නකොට ඉතින් මේ පිටිසට මතක තියාගන්න තියෙන්නේ අපි මේ වගේ මිත්‍යා වැඩවලින් බේරිලා අඩු ගානේ දවසකට පැය 7-8ක් හරි ගමන්නේ මේ චිත්ත වීදි ගමන් කරන්නේ කොහොමද කියලා බලනවා කියන එක පුංචි පිනක්ද කියලා හිතන. ඒක පුංචි ගැලවුමක්ද කියලා හිතන. පුංචි තමන්ගේ වැඩ බැලිල්ලක්ද කියලා හිතන්නේ. ඒ නිසා ඒ ගත කරන වේලාවක අපිට මොන භාවනාවක් නැති වුණත් මොන මේ විපස්සනා ඥාන ධ්‍යාන නැති වුණත් ගැලවෙන ගැලවීම පොඩ්ඩක් හිතා ගන්න. අපි ගෙදරකට වෙලා හිටගෙන වැඩ කරන හිටියනම් මොන තරම් මේව පිළිබඳ කිසිම හැඟීමක් නැතුව සතියක් නැතුව අප්‍රමාදයක් නැතුව මේ අපි හම්බ කරනවා දරුවෝ ගැන හිතනවා අභිවෘද්ධියක් ගැන හිතනවා දේශපාලනය ගැන හිතනවා මේ සෑම දෙයකින්ම අතෝරක් නැතුව කලන ආශ්‍රව ධර්ම ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙට ආවට පස්සේ ඉතින් අපිට අසාර්ථක වෙන්න පුළුවන් නමුත් අපිට එකෙන් හිතා ගන්න පුළුවන් ආශ්‍රව කියන්නේ මොනවද බල මොන තරම් බලවත් එකක්ද කියලා. ඒක හීන් නූලෙන් වැඩේ කරන්නේ. කියා බාන්නේ මොනව වෙනවද කියලා දන්නේ නැහැ. අන්තිමට එකතු වුණාට පස්සේ අපිට මොන විදියෙන්වත් ඒක වෙනස් කරන්න අයිතියක් නැහැ. වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පුදුම පුදුම අධිකාරී ශක්තියක් ඇති කරගන්න. ඒ නිසා අපි නතර කරනවා නතර කරන්න ඕනි. ඒ ඒ චිත්තක්ෂණයේ එළඹ සිටීමේ ඒ ඒ චිත්තක්ෂණයේ මේ මෙන්න මේ විදිහේ යටිපහුවීමක් වෙනවා. මෙන්න මේ විදිහේ මල් පැන්නිල්ලක් වෙනවා. මේ විදිහේ ඉරි පැන්නිල්ලක් වෙනවා. පන්න ගත්තොත් කරන්න දෙයක් නැහැ. පැන්නට පස්සේ අපි ඒ වශයට ලක් වෙනවා. ඒ නිසා මේ මල් පැන්නම වෙන්න දෙන්නේ නැතුව ඉරි පැන්නම වෙන්න දෙන්නේ නැතුව මේ එලිපැත්තිවත් අපිට නතර කරගන්න පුළුවන් නම් අපිට අපිට විචි ආසව ධර්ම වලට කරන්න දෙයක් නැහැ. එළියට එන කර්ම වලට කරන්න දෙයක් නැහැ. අඩු ගානේ කර්ම ඇවිල්ලා වේද වද දෙන වෙලාවේදී අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න. අලුතෙන් ආශ්‍රව වගුරුවක් නැතුව ඉන්න. අලුතෙන් තක తీරු කන්නකරන සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒක වුණත් මම කියනවා ඒ Tamanට දුකක් එන වෙලාවදී පීඩාවක් එන වෙලාවදී චිත්ත දුක්ඛ දෝමනස එන වෙලාවේදී ඒ දෙස ඇදහත් හිතින් බලන්න අලුතෙන් ආශ්‍රව ඇති නොකර බලන්න නම් විපස්සනා ඉතාමත්ම උග්‍ර තැනකටපත් වෙනවා. මං කියන එක විපස්සනා ඉතාමත්ම උග්‍ර දියුණුවකදී තමයි Taman කරා සැප දුක් දෙකම එද්දී ආශ්‍රවවක් කරන්නේ නැතුව. මනෝන් කිරුම් කරන්නේ නැතුව මේක දිහා මේ න්‍යාම ධර්මයක් මේ වැඩ කරන්නේ කම්ම නියාමයක් බීජ නියාමයක් උතු නියාමයක් ධර්ම නියාමයක් මේ නියාමයේ දිහා බලාගෙන හිටියේ නැතුව මොන මතේ පළ කරත් මොන පැත්ත ගත්තත් ආසව රචේ කිසියම් පැත්තකට නොවි පත් නොවි උපේක්ෂාවෙන් තතතාවය ඇතුව යථා තථාගත කියලා බුදුහාමර සඳහන් කරන්නේ වචනට මේ ධර්මතාවය දිහා බලාන ඉන්න නම් ආශ්‍රව පිළිබඳව පුදුමාකාර දක්ෂකමක් ආශ්‍රව පිළිබඳ පුදුමාකාර කුරුබෝටිකමක් තියෙනවා ඒක ඒක ගන්නවා කියන එක ලේසි නෑ නමුත් ඒක ගන්න මෙව මේ ආශ්‍රව ගැන ඉගෙන ගන්නවා අර වෙන ක්‍රමයකින් කරන්න ඒකයි මේ නිබ්බේධික සූත්‍රයේදී සරුවත් සංසේ සඳහන් කරන්නේ ආශ්‍රව දැනගනි ආශ්‍රව හට ගැනීම දැනගනින් මේ ආශ්‍රව අතුයිති වීදී වැඩෙන හැටි දැනගනින් ඒ වැඩෙනව අනුව ඒ ඒ වෙලාවේ බීජ තැම්පත් වෙනවා ඒ බීජ මල් පැල ගන්න උනාට පස්සේ උඹ ඒකට යටක් ඊට පස්සේ ආය ඡන්දය හඬෙන්නේ ඒක මේ හෙට මරන් ඉන්න හරක් ටික අද ගාලේ බැඳගෙන තියලා උන කන්නක් දෙනවා බොන්නක් දෙනවා ඔක්කොම තියෙනවා නමුත් අනිවාර්යයෙන් මෙහෙට උදේට ඒ හරක් දන්නේ නැහැ කටුකලී ගාලේ නොලියා වද දෙනවා කියලා ඔය කටුකලී හැමදාම අපි නුවර යනකොට ඒ ගාලේ බැඳලා ඉන්න හරක්. ඉතින් හරකොණ්ඩේ හොඳට කන්න බොන්න දෙනවා. ඉතින් හරක් ඉතින් සාමාන්‍ය කිරි දෙන හරක් වගේ ඔය කකා ඉන්නවා. හෙට උදේ පස් දෙනා පස් දෙනා ගැට ගහගෙන යනවා. ආයෙන්නේ නැහැ. එතනින්ම තමයි. අනිත් වගේ කර්ම මෙරුවාට පස්සේ හර මරන්න ඉන්න හරකෙක් ගෙනියනවා වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ආශ්‍රව ධර්ම අමාරුයි කියලා එහෙම නැත්නම් අනේ අපිට ඒක තේරෙන්නේ නැහැ කියලා එහෙම නැත්නම් මේ අපිට පිං මදි කියලා කොයි මොහොතේ කොයි විදියට මල පැන්නත් කොයි විදියට ඉරි පැන්නත් කොයි විදියට යටිපහ වුණත් ආදි ආදීන වෙනන් සමානයි. නිසා ශක්ති ප්‍රමාණයෙන් මේක දැකගත්තොත් දැනගත්තොත් මේ නාටකම බලන්න හැටි දැනගත්තා. ඒක නිකන් හරියට තොරණක් පරණ දාලේ තොරක් තියෙන. ඒ තොරණක් දිහා බලාගෙන ඉනකොට ඒක පේන ලස්සනට බුදු රැස් කරකිනවා ලයිට් එහාට මෙහාට දුවනවා නමුත් පිටිපස්සේ කියලා කරකින ෆ්ලෑෂර් කුටිය දැක්කනම් තේරෙනවා මේ ලයිට් කරකෙන්නේ මේ පිටිපස්සේ තියෙන එක සමීකරණයක් හැටියට ඒක හරි ගැසලා තියෙන්නේ ඒ රෝදේ කරකිනකොට එක එක සම්බන්ධතා වගේක් එනවා ඒක බලනකොට වෙනවා තොරණ වැඩ කරන්නේ කොහොමද කියලා අන්න වගේ මේ තොරණ බල බල ඉන්නේ අපි සාමාන්‍ය ජීවිතේ කවුරු හරි තොරණ බලනවා වෙනකොට පිටිපස්සේ තොරණ පිටිපස්සට කියලා ෆ්ලෑෂර් කොටේ දිහා බලන්න නම් හොඳට කරන වැඩ සියල්ලම නතර කරලා රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගඳ නැතුව, රස නැතුව, පහසත් හිතලා කරන දෙයක් නැතුව අවදි මනසකින් සිද්ධ වෙන දේ දිහා බැලීම තොරණ පිටිපස්සේ බැලිලා වගේ තමයි. එතකොට තේරෙයි ෆ්ලෑෂර් කොටේ වැඩ කරන හැටි. එතකොට තේරෙයි පරණ කර්මානුරූප මේක වැඩ කරනවා. මේ මේ වයරක ඒ තහඩුව ගන්නකොට අතන බල්බයක් පත් වෙනවා. මේ වයරක මේ තහඩුව ගන්නකොට අතන බල්බයක් තත් වෙනවා. මේ ගෑවෙනවා මේ ගැලවෙනවා. මේ ගෑවෙනවා මේ ගැලවෙනවා. ඉතින් බල්බ නෙළුම් මල තාලෙට, තරු තාලෙට වැඩ කරාට මෙතන තමයි වැඩ කැල්ල තියෙන්නේ. ඒක තියා බලනකොට පේනවා ඒක සම්පූර්ණ න්‍යාය ධර්මයකට දුවන්නේ. කිසිම අහම්බයක් නැහැ. මේ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන ආශය අනුශේ ධර්ම. ඒක සම්පූර්ණ චිත්ත නියාමයක් අනුව දුවන්නේ. අපි ඒක හිතනවා නෑ නෑ මේ අල්ලපු ගෙදර එක්ක නම් මට මොනවද කරලා. එහෙම නැත්නම් මේ ඍතුගුණේ නිසා ආණ්ඩුව හින්දා ආකාශය නිසා මගේ නරක වේලාවක් නිසා අපි මේ කාරණා දුන්නට ආසය අනුසය ධර්ම වැඩ කරන්න හැටි දැක්කනම් <clears throat> මේක සරුවච්චන් වහන්සේටත් එකයි දේවදත්තත් එකයි මටත් එකයි. තම්බි මනසරත් එකයි මුස්ලිම් මනසරත් මේ කතෝලික මනසත් එකයි මටත් එකයි. අපිට සරුවච්චන්න්ස මේ චීන කණ්ණාඩිය දීලා තිනවා. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඔබ මෙන්න මේ කණ්ණාඩියෙන් දාලා බලපන්. මේ මොහොතේ වෙනදී මොන න්‍යාමයේ අනුවටද වෙන්නේ කියලා. මම නැවතත් කියනවා ඒ මට්ටමට දැක ගන්න විපස්සනා ගොඩාක් දියුණු වෙන්න ඕන. නමුත් බුදුහාමුදුර අපිට චීන කන්නඩියක් දීලා තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඒ චීන කන්නඩිය පාවිච්චි කරන්නේ නැති වෙලාව තමයි අසතියෙන් ගත කරන වෙලාව. ඒ චීන කන්නඩිය පාවිච්චි කරන වෙලාව තමයි මේ සතියෙන් අප්‍රමාදීව ගත කරන වෙලාව. ඉතින් දැකපු ගමන් අපිට මේ ඔක්කොම සර්කිට් එක පේන්නේ නැහැ. නමුත් බලන්න ඉඳලා ඉඳලා ඉඳලා අපිට පුළුවන් මේ දවසක ඒ යන්ත්‍රණය, යාන්ත්‍රණය, මේ සමීකරණේ මේ කාපට් එක යට තොරණ පිටිපස්සේ සිද්ධ වෙන දේ දකින්න. ඉතින් මේ වගේ භවය ගැට ගහන මේ විදිය ආසව ධර්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරන වේමත්තතාවයක් තියෙනවා. නානා භාවයටපත් වෙනවා. ඒක තමයි ඇත්තටම මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් මේකෙන් ගැලවෙන්න ඕන කෙනෙක් මේ ආශ්‍රව ධර්ම වලින් ගැලවීමට කටයුතු කරන කෙනෙක් ඊට වඩා ගොඩාක් මේ කුසල ඡන්දයක් පහල කරගෙන අදිමෝක්ෂයක් පහල කරගෙන මේ වෙනකොට සීලයක පිළිහිట్లా මේ වෙනකොට සමාධියක් ඇති කරගෙන ඒ කටයුතු කරන කෙනෙක් ඒ සබ්බ ධම්ම සම්භාසව පරියාය සබ්බාසව ධම්මපරියාය සූත්‍රය කියලා ඒකට අපි සාමාන්‍ය සබ්බාසව සූත්‍රය කියලා තමයි <clears throat> සඳහන් කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේදී විශාල විස්තරයක් දෙනවා. මේක දන්න කෙනා දැන් මේ ගැටේ අනිත් පැත්ත හරවනවා. යට ගහගෙන ගහගෙන යන එකේ ලිහලා දාගන්න හැටි වෙනකොට බුදුජානනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා ආශ්‍රෝ ධර්ම රාශියක් නැත්නම් ක්‍රියාත්මක වෙන ආශ්‍රෝ ධර්ම ගෙවන් කිරීමේ ක්‍රමයක් තියෙනවා. මෙතෙක් කල් අපි ආවේ සීමාවක් නැතුව මොනවාක්වත් නැතුව හේ මේ කාමයේ සංසිඳවන්න කියලා විශාල කාමාශ්‍රව වගයක් වැඩුවා. මේ භවයේ ලක්ෂණ කරගන්න කියලා විශාල භවආශ්‍රව වගයක් වැඩුවා. ඒ වගේම අවිද්‍යාවේ ප්‍රමාණය දන්නේ නැතුව ගොඩාක් අවිජ්ජාසව වඩලා තියෙනවා. දැන් මේ අපි ළඟ ඒ තියෙන පරණ තොගේ දිහා මොන විදියට බලන්න ඕනේද? ඒ ආශ්‍රව ධර්ම දිහා බුදු ඇහෙන්නේ නැත්නම් බුදුරජාණන්ගේ උපදේශයයි તો කොහොමද බලන්නේ කියනකොට අර එක එක දේවල් වලට යොමු කරවන ආශ්‍රෝ ධර්ම පහක් නිබ්බේධ පරියාය සූත්‍රයේ සඳහන් කරන අතරම ඒ සබ්බාසව පරියාය සූත්‍රයේ සබ්බා සබ්බා ආශ්‍රෝ ධර්මයන්ගේ නිදාණය පෙන්වන ඒ සූත්‍රයේ බුදුරජාණන්සේ කියනවා අතිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා සමහර හස්රෝ තියෙනවා ඒවා දැකලා දැකීම හරහා ඒ ආශ්‍රවයෙන් තියෙන අපර කපන්න පුළුවන්. වෙන්න තියෙන අනතුරක් අපි කියනවා මේ මේ මේ ශාලාව වයරින් කරලා තියෙන්නේ. ඉතින් අපි දකින්න එක තැනක වයර් එකක් විවෘත වෙලා තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් ඕන කෙනෙකුට ළමයක් ඉන්න තැනක නම් එක එක්ක වහලා දාන්න නැත්නම් නෝට්ස් එකක් දාන්න පුළුවන් මෙන්න මෙතන වයර් එක විවෘත වෙලා තියෙන එක අත ගන්න එපා. අත ගමුවොත් කරන්ට් එක වදිනවා. ඉතින් ඒක දකින්නොනම් අපි බේරිලා. ඉතින් ලකුණු කරලා තියෙනවා. මෙතන රතු පාටක් දාලා තියෙනවා. ඡාපයක් ඇඳලා 230 කියලා ගාලා තියෙයි. 230 V කියලා ගහුවනම් ආයතන වයර් එකේ කරන්ට් එක දිනනවා. දන්නේ නැතුව අත ගාවනම් කරන්ට් එක වදිනවා. දැක්කා නම් දැනගත්තා නම් අත ගන්න අත නොගා සිටීමෙන් අනතුරෙන් බේරෙනවා. දැන් දැන් උඩට යනකොට වයර් පොඩි මුලක් වගේ තියෙනවා. අපි ඒක කුණ කට්ටෙක් කියලා දැක්කානම් කුණ කට්ටෙක් කියලා දන්නවනම් අපි ළඟට යන්නේ දැකපු ප්‍රමණය චිත්තක්ෂණයට කලින් දැක්කනම් බේරිලා. දකින්න තු අත තිබ්බනම් කරන වැඩේ කුණ කට්ට දන්න. ඒක දැකීමෙන් දැනීමෙන් ඒ අනතුරු බේරෙනවා. අන්න වගේ ආශ්‍රව ධර්ම වර්ගයක් තියෙනවා දස්සනා පහතක්. ඒක සිද්ධියට පැටලෙන්න කලින් සිද්ධියට බැඳෙන්න කලින් චිත්තක්ෂණයට කලින් දකිනවනම් ඒවට කියනවා අත්‍තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. ඒ වගේම තියෙනවා සංවරා පහතබ්බා. වෙන්න ඉස්සෙල්ලා අනින්ද පෙර සිතා බලන කියන විදිහට කල්ැතුව සංගවිය යුතු. ආශ්‍රව ධර්මයක් තියෙනවා. ඊගොම පටිසේවනා පහතබ්බා යම් කිසි කොටස් වර්ගයක් තියෙනවා ජීවිතයට පරිභෝග නොකර බෑ. අන්නේ පරිභෝග කරද්දී ඒවා පිළිබඳව නියම අවබෝධයෙන් කටයුතු නොකළොත් පරිභෝග කරනකොට ආශාවල් පහළ වෙන්න පුළුවන් තරහවල් පහළ වෙන්න පුළුවන් ඒ නිසා අපි පින්න පාත තියෙන ආසන ගිලම්පද පාවිච්චි කරනකොට එලඹ සිටි සීයෙන් ඒ දෙ කිරීමෙන් නොකලොත් පහළ වෙන්න පුළුවන් ආශ්‍රව ධර්ම පහළ කරන්න නැතුව ගත කරන්න පුළුවන් ඒවා පටිසේවනයි කියන්නේ ප්‍රයෝජන ගැනීමෙන්මයි ප්‍රයෝජන ගන්නදී ක්‍රමයට ප්‍රයෝජන ගන්නකොට ප්‍රමාණය දැනගෙන ප්‍රයෝජන ගන්නකොට නැත්නම් නුවණින් මෙහෙवला ප්‍රයෝජන ගන්නකොට එන්න තියෙන ආශ්‍රව කොටසක් අයින් වෙනවා. අදිවාසන පහතම්බා ඉවසීමෙන් වෙන කරන්න දෙයක් නෑ. ඒ වෙලාවේදී නඩු කියලා වැඩකුත් නෑ. දූල බේරෙන්න තැනකුත් නෑ. ඉවස ඉවසීමෙන් දරිය යුතු ආශ්‍රව ධර්මයක් ਸਰවචනාංශේ හඳුන්ලා දෙනවා. පරිවර්ජන පහතම්බා බහැර කිරීමෙන්. ඒවට කියලා හැප්පිලා කරන්නත් බෑ. බයබෝ බය යඩහත් පහත්ව එන්න කලින්ම මග ඇරීමේ කදාකත් අපිට ඒ බලය බිඳගෙන උඩින් යන්න බෑ. විනෝදන පහතබ්බා වීර්යයෙන් යුක්තව ප්‍රහාණය කිරීමෙන් යගේ භාවනා පහතබ්බා මාර්ග භාවනාව කිරීමෙන් සෝවන් වුණාට පස්සේ සීක පුද්ගලයෙක් විසින් කරන භාවනාවෙන් පහතබ්බ කියලා මේ වගේ ආශ්‍රව ධර්ම රාශියක් බුදුරජාණන්සේ පෙන්ලා දෙලා තියෙනවා පොදු මිනිස්සෙයින්ට දැනටමත් ඇබ්බැහියට පුරුද්දට පෞරුෂත්වයට අනුව ඕසේ ගලන දෝරේ ගලන මේ ආශ්‍රව ධර්ම කොටස් කරලා මේ මේ දේවල් වලට මෙන්න මේ ප්‍රතිපදාව හරහා ශික්ෂණය වීමෙන් ප්‍රතිපත්ති රැකීමෙන් ආශ්‍රව ගිවන් කරන්න පුළුවන්. ඉතින් ඒකෙදී ඉස්සල්ලාම සර්වඥාන්සේ පෙන්වන්නේ මේ ලයිස්තුවේ තියෙන්නේ දස්සනා පහතබ්බා. ඒ දස්සනා පහතබ්බා කියලා කියන්නේ දැකීමෙන් දැන ගැනීමෙන් වෙන ප්‍රතිකර්මයක් මොකොත් තෝන්නේ ආශ්‍රවයින් වෙනවා. ඒක නිසා බුදුජානනාංශය කියනවා මේ ආශ්‍රව පිළිබඳ කතාවේදී ජානතෝ භික්කවේ පස්සතෝ ආශවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මහන්නේ මේ ආශ්‍රව පිළිබඳව දෙල්ලම ආශ්‍රව දන්න කෙනෙකුට විතරයි, දක්නා කෙනාට විතරයි. දක්නේ දන්නේ නැත්නම් එයා කොහොමඩක්වත් ඒකට යට වෙනවා. ඒ නිසා ආශ්‍රව කියන්නේ නරක දේවල් තමයි. නමුත් ඒක නොදකින් නොපතන් කියලා ආශ්‍රවලින් බේරෙන්න බෑ. ඒ ආශ්‍රව ආශ්‍රවයෙන් දැක දැන ගැනීම සඳහා <clears throat> සරුවචනාංශේ යෝගාවචරයට ආරාධනා කරනවා. දන් දෙන කෙනාට ආරාධනා කරන්නේ සිල් රකින්න කෙනාට ආරාධනා කරන්නේ සමත භාවයෙන් නතර සමත භාවනාවෙන් නතර වෙච්ච කෙනාට ආරාධනා කරන්නේත් නෑ ධනුත් දීලා සිලුත් රකලා භම සමත භාවනාවක් කරපු කෙනාට ආරාධනා කරනවා එන්න යන්න මම ලස්සන වැඩක් පෙන්වන්නම් මේන්න මේ ටික බය නැතුව බලන්න මෙන්න පේනවා දැන් ආශ්‍රෝල සෙල්ලම් කෑල්ල කියලා ඒ ටික බලන්ඩ හරියට අර නන්ද කුමාරයා දිවි ලෝක යන ගහන ගිල්ලා අප්සරාවන් පෙන්නලා ජනපද කල්යاني කවුද කියලා සංසන්දනයක් ගෙනල්ලා දුන්නා වගේ අඬ ගහගෙන යනවා අතින් අරගෙන වගේ අර ටික පිරිච්ච කෙනාට ඇති වෙන්න දන් දීලා තියෙන බව දන්නේ නැත හොරකම් නොකරන. ඒ වගේම ශිල්පද රකින්න අනුන්ට කවදාකවත් බයක් නොදෙන. යගේම සමත භාවනා කරන අවශ්‍ය වේලාවට ප්‍රයෝගයෙන් නීවරණ ටික අයින් කරගන්න දන්න කෙනාට දසනා පහ තබ්බා මේ දැකීමෙන් මඟ හැරගත යුතු මඟ හැරිය යුතු ආශ්‍රව පිළිබඳව සරුවචනාංශේ අපිට මේ නිකන් දරුවෙකුට තමන්ගේ දරුවෙකුට යමක් දෙන්න වගේ අර සුදුසුකම් ඇති එක්කනට ඒ පිළිබඳව ආර්දනාවක් කරනවා. ඒ සූත්‍රයේ කියවුවොත් සබ්බාසෝපරියාය සූත්‍රයේදී ඒකේ පෙන්වන්න තියෙනවා දර්ශනා පහතබ්බ ආශ්‍රව ධර්ම ගැන සරුවචනන්සේ සඳහන් කරන්නේ ඒක ගැන නොදන්නා කෙනෙකුට ඇතිවෙන ආදීනවේ පෙන්නිල්ල. කරන කෙනාට හම්බෙන ආනිසංස පෙන්වන්නේ පස්සේ. ඒකෙන් කියන්න තියෙන්නේ අපි භාවනා නොකර හිටව මෙතෙක් ගත කරපු ජීවිතයේ අපේ අතින් රැස් වෙච්ච හැටි. අපේ අතින් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අපි නොදන්නවයි කියලා අහිංසක කමක් තියෙන්නේ ආශෝ ධර්ම රැස්ලා තියෙනවා. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා කතමේච බික්කවේ අස ආසවා දසන පහතබ්බ. අනේ මම උඹලට මේ උගන්වන්න හදන්නේ දැකීමෙන් දැනගැනීමෙන් දුරු කළ යුතු ආශ්‍රව ගැන. ඒ කියන්නේ මේ ආශ්‍රව කියන ධර්මයේ වේමත්තතාවය කියලා එක ආශ්‍රව කොටසක් අරගෙන ඒක පිළිබඳ විශේෂඥ දැනුමක්. ඒක පිළිබඳ අතිරේක දැනුමක් දෙන්න ඒ දසනා පහතබ්බ කියන ආස්තව කොටසට හිත යොදනවා. ඉද බික්කවේ අසුතවත උපතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අව අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පරි ධම්ම අකෝවිදෝ. මහන්නේ මේ ලෝකේ ඉන්නවා අසුතවත් පුතුජ්ජනෝ කියලා જાතියක් බුදුබණක් අහලා නැහැ. ඒ වගේම යහ ධර්ම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බහුසුත භාවේ නැහැ. අසු විරුතන් නැහැ. ඉතින් එයා පුතුජනයි කියලා කියන්නේ පුතු කාම විශේෂයේ දිනපතා යෙදී ගත කරන කිසි දෙයක් කරන්න වෙලාවක් නැහැ මේ හම්බ කරනවා. එහෙම නැත්නම් මේ කාමයේ යෙදී ගත කරනවා. ඒ පුතුජනයා සත්පුරුෂයෙක් දැකලා නැහැ. මිනිසු දැක්කට කවුද සත්පුරුෂයා අසත්පුරුෂයා අඳුරන්නේ. සත්පුරුෂ ධර්මයේ අක්ඛෝ විදෝ සත්පුරුෂයන් අතර තියෙන ධර්මයේ පිළිබඳ කිසිම දක්ෂකමක් නැහැ. සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ කවදාහකවත් සත්පුරුෂ ධර්මය අනුව පොඩ්ඩක්වත් ශික්ෂණය වෙලා නැහැ. පොඩ්ඩක්වත් සංස්කෘතිගත වෙලා නැහැ. පොඩ්ඩක්වත් මෙලෙක් වෙලා නැහැ. අරියාණං අදස්සාවි අරිය ධම්මියක් හෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඒ වගේ මේ ලෝකේ ආර්යයන් වහන්සේලා කියලා මේ වගේ ඉගර වෙච්ච කොටසක් ඉන්නවා අර බුද්ධලට ඒ වගේ හැංගීමක්ම නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ කිසිම අහලා අහපුරුද්ද කලපුරුද්ද දැකපුරුද්දක් නැහැ. ඒක කවදාක උත්සාහයක්වත් කරලා නැහැ. ඒ ආර්යයන් වහන්සේලා ගමන් කරන පෙතේ මාර්ගය යන උත්සාහයක්වත් කරලා නැහැ. ආන්නේ එවැනි පුද්ගලයා යේ ධම්මා අමනසිකාරා තේ ධම්මා මනසිකරෝති. මේ ලෝකයේ මෙනෙහි නොකළ යුතු යම් ධර්ම කොටාසියක් තියෙනවා නම් එයා නිතරම ඒකම තමයි කල්පනා කරන්නේ. යේ ධම්මා අමනසිකා මනසිකාරා තේ ධම්මා න මනසිකරෝති. යමක් නිතර මෙනෙහි කළ යුතු හිත මෙහෙවිය යුතු විතක්කේ යොමු කළ යුතු චේතනාව පහළ කළ යුතු මනසිකාර යොමු කළ යුතු යම් ධර්ම කොටාසක් තියෙනවා කවදාකවත් කරලා ඒක නිසා මේ විදිහට සාරය අසාරය දන්නේ නැහැ. සාරය ලැබීමේ ක්‍රමය හඳුනන්නේ නැහැ. ඒ නිසා අසාරයේ පැත්තට සාරයේ පැත්තට දෙකටම සමහිත වගේ මේ වගේ අදහසක ඉන්න කෙනා බොහෝ විට කාමයට නතු වෙලා කාමාශව නිසා නොකල යුතු නොපනක්කම් තමයි ගොඩක් වෙලාට කරන්නේ. ඒ නිසා වැද්දෝ වැද්දෝ අපි සාමාන්‍යයෙන් ම්ලේච්ඡ මිලක් කියන පදයෙන් සඳහන් කරන්නේ ම්ලේච්ඡයි කියලා කියන්නේ ශිෂ්ට ධර්ම නෑ. මහාත්ම ගති නෑ. මෙලෙක් ගති නෑ. ඉතින් ඒ වැද්දන් අතර චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙයක් නෑ. මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා නෑ. වැද්දන්ගෙන් වෙන් වෙච්ච ශිෂ්ටාචාර වෙච්ච මිනිස්සයාට හැම වෙලාවෙම චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. මුස්ලිම් මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ චාරිත්‍රවාද, කතෝලික මිනිස්සුන්ට ඒ මිනිස්සුගේ චාරිත්‍රවාද, මහායාන කට්ටියට ඒගොල්ලන්ගේ චාරිත්‍රවාද, තේරවාද කට්ටියට ඒගොල්ලන්ගේ චාරිත්‍රවාද. නමුත් මේ පෘථග්ජනය කියන කෙනා ඒ චාරිත්‍ර වාරිත්‍ර ගණන් ගන්නෙත් නැහැ. කාමයේ මේ ඒක නිසා බටේර ලෝකේ කියලා තියෙන කතාවක් තමයි මේ කාමෙටයි යුද්ධෙටයි ඕනම දෙයක් වළංගු. ලෝකේ මොන නීතිය තිබ්බත් කාමයට ආතුර වුණාට පස්සේ ඒකේ සීමාවක් නැහැ. යුද්ධයට ගියාට පස්සෙත් මිත්‍ර දීලාව පෙන්නනවා යුදෝපක්‍රම වශයෙන් මූණට ගන්න. එහෙම නැත්නම් හැංගිලා ගන්න. ඕනම දෙයක් බලන්න. ඉතින් එතෙන් ගියාට පස්සේ මනසට මේ සදාචාරයේ මේ ශිෂ්ටාචාර ධර්ම මේ ආර්ථික න්‍යායවල මොකක්ද? ඉතින් අන්න එවැනි තත්වක ඉන්න ඒ කෙනා මෙනෙහි නොකළ යුතු දේවල්මයි මෙනෙහි කරන්නේ මෙනෙහි කළ යුතු දේවල් දන්නෙත් නෑ ඒව කවදාකවත් මෙනෙහි කරන්න යන්නෙත් නෑ මොකද ඒවා වෙහෙස කරයි ඒවා නිදිමත කරන සුළුයි කම්මැලි ඒවා පැත්තක දානවා මේ නිසා මේ මිනිසයාට ඒ වැරදි මාර්ගයේ යෙදීම නිසා නිට්ටරෝම පුදුමාකාර සැක සංඛ්‍යාවක් පහළ වෙන්න පටන් ගන්නවා මේ කර්මේසා කර්මඵලයේ දෙකක් තියෙනවාද අම්මට අපට වඳිනගේ තේරුමක් තියෙනවද මැරිලා ගියාම යන විපාක ලැබෙනවද <clears throat> මේ ලෝකයක් පරලෝකයක් තියෙනවද සමහරු කියනවා තියෙනවයි කියලා දන්නෙත් නැහැ ඔව්ද නෑද එක එකනාගෙන් අවිදවිද අහනවා මේ මේ දානයක් දීලා ඥාතියින්ට පින්පමුණනකොට යහට යනවද එතකොට මේ ඥාතියගේ නම කීලම කියන්න ඕනේද දැන් ඉපදිච්ච ආත්මෙත් යහට මේ ලෝකේ තිබුණ නම නෙමෙත්තම් මොකද කරන්නේ දැන් දැන් අලුත් ඇඩ්‍රස් එකේ නක් දන්නේ දැන් මේක කොයි ඇල්ලොප් එකටද දාන්නේ. දැන් පින් ගොඩක් අතේ තියෙනවා ඇඩ්‍රස් එක දන්නේ නැහැ. ආ ඉතින් කාලා වරෙන්. ඉතින් හරි මේ පින්කම් කර පින්කමක් මේ කරලා තියෙන්නේ. ඒ වුණාට ඉන්නේ කාන්තාරයක. මොන්නම හවුවර. ඉතින් කොහෙන් බේරන්නද කියන්නේ මේ ප්‍රශ්නේ කොහොමද පටහැරලා බේරුම් කළ දෙන්නේ? ඒ විසාකාව ඉන්න කාලේ විසාකාව සරුවචනංශ වැඩ ඉන්න කාලේ විසාකාව දැක්කලු සෑයින උපාධි කම්මල වගේක් ඇවිල්ලා සිල් අරගෙන. තුබා විසාකාව ගිහිල්ලා ඇහුවලු මේ තරුණ ළමයින්ගෙන් වැඩි විපත් වෙච්ච නැති නැත්නම් වැඩි විපත් වෙච්ච බැඳවරේ ළමයින්ගෙන් ඔගලනේ සිල් සිල් ගන්න ඇයි කියලා. ඒගොල්ලෝ කළු මට නිසි කල විවාහය ලැබේවා කියලා මං සිල් ගන්න. ඊට පස්සේ බැඳලා කාම ලෝකේ ගත කරනවා. දරුවා දෙන්න ඉන්න කට්ටිය හොළු මම මේ මගේ පුරුෂයා පිට ස්ත්‍රී නොපතාවා කියලා මං සිල් මගේ සීලෙන් ආනිසංස වශයෙන් මගේ පුරුෂයා වෙන ස්ත්‍රී නොපතාවා. එයිසි දැන් දරුවෝ මහල්ලු වෙලා දැන් මේගොල්ලෝ වගේ කට්ටිය ඉන්න හැට පැරලා හොට බිමකට සිල් ගන්නවනේ. ඒගොල්ලෝ කාඩි කරපස්සේ ගවලු අනේ මරණයට පස්සේ දිවි ලෝකේ ආවා කියලා සිල් ගන්නවා. අසීවි විසාකාව කියලා කියන අවුරුදු 7 දී සෝවන් වෙච්ච කෙනෙක් නේ. අනිත් එක මම හිතන්නේ ඒ ඔක්කොම සිල්ලත්තන්න කන්න බොන්න දෙන්නේ ඔක්කොම කරන්නේ. යා වෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් වැඩ ඉඳද්දී ජේතවනාරාමේ සිල් ගන්න මිනිස්සුගේ mati. මට නිසිකල විවාහය ලැබේවා. මගේ පුරුෂයා පිට ස්ත්‍රී නොපතාවා. අනේ මට දිව්‍ය ලෝකයට ලැබේවා. ඉතින් දැන් කියලා ඇහුවොත් වෙන දෙයක් ඇහිද ඔයගොල්ලන්ට? දැන් ඇහුවත් ඕකම තමයි. ජීතවනාරාමේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ විසාකාව ගියත් දැන් ඔය හොඳ සිල්ලක් කියන තැනකට කියලා බැලුවත් ඔච්චරම තමයි. ඉතින් මේ මොන තරම් පරාමාසික දින්නේ කියලා බලන්න සීලය කියන එක අරගෙන තියෙන්නේ මොකේද කියලා. ඉතින් සිල් නොරකින්නටදී ඒත් හොඳ නේ. සිල්ලක නැත්නම් ඉතින් ඕව වෙනුවෙන් වෙන මොනවන්නේ කර කර ඉන්නේ. ඉතින් මෙහිව ලෝකෙක බුදුරජාණන්සේ කියනවා මේ අසුතවත් පුතුජනගේ தત્වේ සුවිරු ඥානයක් නැහැ පිනුත් කරනවා පවුත් කරනවා මොන්නම තාලකින්වත් මේ විෂිකරණ කල කොහෙ වැටෙයි දන්නේ. ඉතින් ඒ ඒ පුද්ගලයා මතුවේ ඒ මනසයා ඉන්න ඒ දෘෂ්ටි කාන්තාරේ ඒ දෘෂ්ටි විසූකම් දිට්ටි ගහනන් දිට්ටි කාන්තාරන් දිට්ටි විසූකම් කියලා බුදුරජාණන් සඳහන් කරලා තිනවා. ඒ මනසයා නිකන් මේ කරකොල අතාරපු කෙනෙක් වගේ. මොන්නම දෙයකවත් මේ මට බේරගන්න තේරෙන්නේ. ඉතින් මනසට එන්න තියෙන උච්ඡේද දිට්ඨියට බර වෙලා කවුරු හරි ලස්සන දේශනා දෙනවනම් එයා ගිහිල්ලා උච්ඡේද දිට්ඨිය තමයි හොඳ මේක කියලා ඉතින් එයා පිටිපස්සේ යනවා. සසත දිට්ඨියට කවුරු හරිපත් වෙලා මේ ලෝකෙ නිට්ටයයි සුඛයි සුබයි මේව ਸਰබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. දෙයයන්ට ඔක්කොම මේ කරන්න පුළුවන් මවන්න පුළුවන් දෙයියෝ තමයි මවලා තියෙනව කවදා හරි හොඳට කට කිරුවොත් දේව භක්තිය ඇතුළතම දෙයයන්ට එකතු වෙනකොට ඒකද කියනවා. ඉතින් කවුද බේරන්නේ ඉන්නේ? අපිට කියන්න බෑ. මේ අපේ එක තමයි හරි එක. ඒගොල්ලෝ එක වැරදි කියන්න බෑ. මොකද අපි ළඟ තාම ගලන ආශ්‍රව ධර්ම තියෙනවා. අපි ළඟ තාම ගලන අවිද්‍යා ධර්ම තියෙනවා. අපි ළඟ තාම කන්ට්‍රෝල් එකක් නැහැ, සීමාවක් නැහැ. මේ මේ දේවල් අපි පාලනය කරගෙන ඉන්නේ කියලා. මොකද අපේ ප්‍රමාණවත් අපි දැකලා නැහැ. කොච්චර දැනට මේ මේ භාවනා මධ්‍යස්ථානයේ ඉඳදී කොච්චරක් ආශ්‍රව රැස්ක එනතම් අපි එක එක නගිනාපු ආශ්‍රව පොදිය කොච්චරද? ඒවා ගෙවෙනවද? ඒවා වැඩෙනවද? ඉතින් හිතනවා නම් කවුරු හරි මේක වෙන කෙනෙකුට බලන්න පුළුවන් කියලා මං හිතනවා ඒක විශාල අවිද්‍යාවක් කියලා. මේ බලන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි හුඟක් උනන්දුවෙන් බලන හිටියොත් තමන්ට දැනගන්න පුළුවන් ගැටේ ලීගෙන යනවද? ගැටේ තද වේගන යනවද කියලා. ඉතින් ඒකට තමයි අපි මේ කමඨං සුද්ධ කරමින් පුළුවන් තරම් උත්සාහ කරන්න බලන්නේ එnde ende ende හිතේ විස්රාම ගතියක් එnde ende ende හිතේ හුදේකලා ගතියක් එnde ende ende හිතේ විවේක ගතියක් එනවනම් අන්න ආශ්‍රව ධර්ම අඩුයි ආශ්‍රව ධර්ම තියෙනවනම් ඉස්පාසුවක් නැහැ සැක දෘෂ්ටි සංඥා වැගිරෙනවා ඒ වැගිරෙන හැම එකක් පාසම වැගිරුණාට කමන්නේ අලුතෙන් කරස් වෙනවා ඒකට හැප්පෙන්න ගිහිල්ලා ඒකත් එක්ක රණ්ඩු කරන්න ගිහිල්ලා ඒවත් එක්ක ගැටිලා අලුතෙන් රාශි රාශි වශයෙන් රැස් වෙනවා. ඉතින් අපිට කොච්චර හික්මීමක් අවශ්‍යද? මෙව එන්න ඇරලා. ඒ කාමාසව එන්න ඇරලා, භවාසව එන්න ඇරලා, දිඨාසව එන්න ඇරලා අලුතෙන් ආශ්‍රව රැස් නොකර. මේකට දෙන්න තියෙන වචන තමයි අලුතෙන් ප්‍රතික්‍රියා නොකර. අලුතෙන් මේවත් එක්ක නොගැටි. මේක දිහා බලාන ඉඳ මොන්න තරම් යොසීමේ ශක්තියක් මොන්න තරම් උපේක්ෂාවක් මොන තරම් තාදී ගුණයක් මොන තරම් අතම්මේතාවයක් අවශ්‍ය වෙනවද කියලා ඒක ඉස්සෙල් අපිට ප්‍රමාණ කරන්න වෙනවා මට මේ ආනාපාන බලාන ඉන්නකොට සද්දයක් ඇහුනොත් මට මොකද වෙන්නේ කේන්ති යනවාද හිත ආනාපානෙට යනවාද සද්දෙට යනවාද දිගට දිගට මේ සද්ද ඇහුනොත් මම මොකද කරන්න ඕන ආනාපානෙ කරනකොට වේදනාවක් එනවා එනවමනේ ආය වේදනාව එනකොට මගේ හිත මොකද කියන්නේ? වේදනාව උද්ග්‍ර වෙනවද? වේදනාවට තරහ එනවද? නැත්නම් වේදනාව මකාගෙන ආනාපානෙට යන්න ඕනද? එහෙම නැත්නම් ආනාපානෙ මකාගෙන වේදනාවට යන්න ඕනද? හිතවිලි එනවා. හිතවිලි වුණොත් මම මොකද කරන්න ඕනේ? ඉතින් මේකෙදී ඒ යෝගාවචරයා හිතේ විස්රාමය, හිතේ විවේකය මුල් තැන තියාගන්න. හිත නිදහස් වෙන තැන මුල් තැන තියාගෙන යනවනම් ඒක හිත වද්දා ගන්නවනම් එන්නේ එන්නේ එන්නේ උපදේශ මාලාවකින් කමඨාන සුද්ධ කිරීමේකින් අතහැරෙන හැටි, ගිවං කරන හැටි, ඡේ වෙන හැටි, වැය වෙන හැටි කියලා දෙන්න පුළුවන්. මොකද කවුරු හරි මෙතනදී එකතු කරන පැත්තේ ඉඳලා කමටහන් සුද්ධ කරන්න පටන් අරගත්තොත් කමටහන් නෙවෙයි මං හිතන්නේ සන්ලයිට් ලාල් සබන් දාලා හොදලා ගත්තක් සුද්ධයක් නම් වෙන්නේ මොනවා හරි වැඩි කරගන්න අදහසක් ආගේ හරි තියෙනවනම් මම මේ ආවේ අරක එකතු කරන්න යන්නේ මේක එකතු කරන්න යන්නේ කියලා ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ මොන සුද්ධියක්වත් ලබන්න බෑ. මේ ගෙවීමයි දකින්නේ. තියෙන මොන කුණු කන්දලේ මොකද සරුවත් chance සනාගතන උපදින තාක් උපදින කෙලෙස්. ඒ කියන්නේ කිසිම සැකයක් උපදවන්න බෑ. නිසා කෙලෙස් තුනක් කමක් නැහැ. කෙලෙස් ගෙවෙන තැන බලන්න ඉන්න පුළුවන් නම්. ඒකනේ ලොකම කුසලේ. නිසා මොන මල දාන්නේ වුණත් කරන්නේ. ආස්වාසේ ගෙවෙන තැන බලන්න. ප්‍රස්වාසේ ගෙවෙන තැන බලන්න. තරහක් එනවනේ තරහ ගෙවෙනකම් බලන්නේ. වේදනාවක් එනවා වේදනාව ගෙවෙනකම් බලන්නේ. සද්දයක් ඇහෙනවා සද්ද ගෙවෙන පැත්ත බලන්නේ. හිතවිලි එනවනේ ඔබ එනවනම් ඕක ගෙවෙයි. කරවන ඉඳලා දැන් මුල ගෙවාගෙන මැදහා ගෙවෙන පැත්ත බලන්න. එතෙන්ට යන්නකම් ඉවසනතේ. ඉතින් අපිට මොන්න જાති. කමඩාන් සුද්ධ කරත් මොන જાතියෙන් බණ කිව්වත් අර නොයවසන සුළු ගතිය නිසා වේදනාවේ මැද පන්න ගන්න බෑ අපට. සද්දක මැද පන්න ගන්න බෑ අපට. හිතිලි પરම්පරාවක මැද පන්න ගන්න බෑ අපිට. ඉතින් ඒව තඳා අපි ආනාපානේ තඩඟු මේ තඩමාරු කරන්න ගත්තට ආනාපානේ කියන්නේ නිවන නෙවෙයි. අපි නිකන් ඉන්නකොට බලන්නේ ආනාපානේ ගෙවෙන පැත්ත බලනවා. ආශ්වාසය ගෙවෙන පැත්ත බලනවා. ප්‍රශ්වාසය ගෙවෙන පැත්ත බලනවා. පිම්බීමේ ගෙවෙන පැත්ත බලනවා. හැකිලිමේ ගෙවෙන පැත්ත බලනවා. වම දකුණු තිය තිය යන යන පියවරක් පියවරක් පාස තබන තබන පියවර ගෙවෙන පැත්ත බලන්න හිටියනම් හැබැයි ඉතින් ਸਰවචනාසික ක්‍රම වේදයක් තියෙනවා. න්‍යායක් තියෙනවා. ආශ්වාසයේ මැද බලන්න මැද තමයි නුපුහුණු අදක්ෂ යෝගාවචරයට එහෙම නැත්නම් සූර නැති යෝගාචර පේන්නේ ගුරුසුට පේන ආශ්වාස ප්‍රසාතිකේ මැද. ඒත් ඇචිනි දැන් අඩු ගන්න. අනපන තියෙන බව දන්නවනේ. අන්නේම පුහුණු කර කර පුහුණු කර කර ඉඳලා දැම්මට හැම එන ආශ්වාසයකම එන ප්‍රසාසයක මැද දකින්න පුළුවන් කියලා. විශ්වාසය ආට පස්සේ කියනවා ආශ්වාසය හට ගන්න හැටි බලන්න. මේ ආශ්‍රව බලන්න ආශ්‍රවන්ගේ හට ගැනීම බලන්න. ආශ්‍රයන්ගේ වේමත්තතාවය බලන්න. ඒ වගේ ආශ්‍ර මේ සමා වෙන්න මේ ආශ්‍රවයන්ගේ ආශ්‍රයයන් දැනගන්න ආශ්‍රයන්ගේ හට ගැනීම බලන්න ආශ්‍රයන්ගේ වේමත්තතාවය දකින්න. ඒ වගේම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් කළා ලන්න. ඒකලා ආශ්වාසයේ හට ගන්නව බලන්න. ඊටසේ හටගත්ත ආශාස මේ විදිහට නාස්පුඩු පුරවාගෙන යන ටික සීතලද උණුසුමද ලොකු වෙනවද පුංචි වෙනවද කම්පනයක්ද චංචලයක්ද ප්‍රියද මනාපද ළඟද දුරද ඔක්කොම වේමත්තතාවය බලන්න. අනපනින් තියෙන ඔක්කොම හැඩතල ටික බලන්න. බල බලා ඉන්නකොට ඉන්නකොට අපිට පුළුවන් වෙනවා හොඳට නාස්පුඩු පුරවාගෙන මට්ටමට යනවා. විස්තර බලනකොට මේකගේ වෙන පැත්ත බලන්න. ආශාසයේ වෙන පැත්ත බලන්න. එතකොට ප්‍රසවාසයටත් පටන් ගන්නකොට ප්‍රස්වාසයේ මුල ප්‍රස්වාසයේ මැද දැකලා එනේන ප්‍රස්වාසය දැක ගන්න පුළුවන් වෙන තාල එනකොට ආශ්වාසයේ වගේම මේක කොතනින්ද දෙන්නේ ප්‍රස්වාසයේ පටන් ඉවර වෙලා ආශ්වාසය ඉවරලා කොතනින්ද ප්‍රස්වාසයේ පටන් ගන්න ඊට පස්සේ පටන් ගන්න ප්‍රස්වාසයේ දකින්න මැද දක්වා යනකම් උණුසුමක්ද සිසිලසක්ද කම්පනයක්ද චංචලයක්ද වැඩිගද කිටිද පිරිමැදීමත් මේ සේරම වේමතතාවය බැලුවොත් ඒ කියන්නේ විවසීමෙන් ප්‍රසවාසය බැලුවොත් ප්‍රසවාසය ගෙවෙන හැමත බලන්න පුළුවන් ඉතින් මේ මේ අසෘතවත් පෘතග්ජනයට මෙව අහන්න ලැබෙන්නේ නැහැ. මෙව අහන්න ලැබිලා සත්පුරුෂෝ කරන්නේ මේකයි. මමත් මේක ටිකක් කරලා බලන්න ඕනේ කියලා කරන්න හිතෙන්නේ නැහැ. මොකද එයාට හිතනවා මේ ආශාස ප්‍රසවාසය බල බල හිටියාම ගෙදර ගෑනිට කවුද කන්න දෙන්නේ? ඉතින් ඉස්කෝලේ යන ළමයට පොත්තරම් දෙන්නේ කවුද? ඉතින් මම ජයසන ඕක බල බල ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගෙන එන්න ඕනේ. නැත්නම් උයාගත්ත බත කන්න ඕනේ. බුදිය ගන්න ඕනේ කියලා අර එදිනදා ජීවිතයේ තියෙන ප්‍රශ්න වලින්ම පීඩිත වෙලා භරිත වෙලා කවදාකවත් බණක් අහන්නවක්වත් ඒ වගේ බණක් අහලා ඒක ක්‍රියාත්මක කරනවත් හම්බ වෙන්නේ නැහැ. මගේ ආර්යයන් වහන්සේ මම දකින්න හම්බ වෙන්නේ නැහැ. බණක් අහන්න හම්බ වෙන්නේ නැහැ. බණක් ඇහුවට ඉන්නේ බණහනකොටත් අර gedara ප්‍රශ්න වල. එيش ඇහෙන්නෙත් නැහැ. නිකන් මුලින්ම කලයකට වතුරක් කරනවා වගේ එන්නෙත් නැහැ. ඒකට සැදී පැහැදී සිට මේ ආශ්වාසය කිරියා බලනකොට මැද තමයි පේන්නේ. නමුත් බුදුහාමුදුරුව අපිට කියනවා මැද බලලා හොඳට පුරුදු වුණාට පස්සේ මුල බලපන් කියලා. ඒතර මුල මැද දෙක දැකපු කෙනාට විතරයි අග දකින්න පුළුවන් වෙන්නේ මේක චිත්ත නියාමයක්. වේදනාවෙත් ඔච්චරයි. ශබ්දෙත් ඔච්චරයි. හිතවිල්ලෙත් එච්චරයි. අපිට ඕනම ධර්මයක් මතුවෙනකොට මැද මැදටපත් වෙලා ඉවරයි. අපි පමයි. අපිට පේන්නේ ගොරෝසු වෙච්ච දෙයක්. හරි ඒකට කමන්නේ නැහැ. ඒක නැවත නැවතත් බලනකොට ඒක මතුවෙන හැටි දැකගන්න ප්‍රස්තාවක් හම්බ වෙනවා. ගොඩක් ප්‍රස්තාවල් හම්බ වෙනවා. හම්බෙනකොට මෙහෙවන්න ඕන මානසිකාරය මේ ධර්මතාවය මතුවෙනකොට මේ කොහෙන්දලා දෙන්නේ? නිදාන සම්භවය කියලා කියනවා. ඊට පස්සේ ඒ පටන් ගත්ත එක අර ගොරසු තත්ත්වයටපත් වෙනකොට විවිධ වේමත්තතා පෙන්නනවා. විවිධ නානා විද සටහන් සහ ආකාර පෙන්වනවා. අන්නේ සටහන් සහ ආකාර හැදෑරීමෙන් තමයි මේ අරමුණට கிඳා බහින්නේ. අරමුණත් එක්ක හිත මූණට මුණ දාලා හිටින්නේ. අරමුණත් එක්ක හිත සමාන්තරව ගමන් කරන්නේ. අන්නේම ගමන් කෙරුවොත් අරමුණේ මැද ගෙවම් කරලා පස්සපැත්ත දකින්න දවසේ එනකොට අර කරපු භාවනාවේ ආනිසංස නිරෝධ සත්‍ය ක්ෂය වීම වැය වීම දක්වන්න පුළුවන්. ඉතින් ඒකට ඒ සත්පුරුෂ ධර්මයේ අහන්න ඕනේ ආර්ය ධර්මයේ අහන්න ඕනේ ආර්ය ධර්මයේ අහලා ආර්ය ධර්මයේ විනේනේ හැකි හික්මෙන්න ඕන. ඒක කරලා බලන්න ඕන. ඒ කරලා බැලුවට ලක්ෂකින් එක්කෙනෙකුට පළවෙනි ඇසීමෙන් සහ පළවෙනි කරබැලීමෙන් සාර්ථකත්වය පහළ වෙන්නේ නැහැ. බොහෝ අසාර්ථක ප්‍රයත්නය. කාමයේ වගේ නෙමෙයි. කාමයේ තින් ලුණු මිරිස් ටිකක් ගෑවුනා වගේ. ලුණු දෙහි වගේ. දාපු ගමන් රස තියෙනවා. මේකේම නෑ බොහෝම කල් යනවා. හරි පිටට වැටෙන්නේ. ඉතින් එතකන් හරියට මේ සංගීත භාණ්ඩයක් අරගෙන ඒ සංගීත භාණ්ඩේ නියම ස්වරයක් මතු කරගන්න ඒ සංගීත භාණ්ඩේ කොච්චර කාලයක් අපිට හසුරවන්න ඕනේද එහෙම නැත්නම් ටයිප් රයිටර් ටයිප් රයිටර් එක අරගෙන ඒක නියම වචනේ පිටපැත්ත බලාගෙන ගහන්න ඒක දිහා බලන්නේ නැතුව ගහන්න කී half sheet කීයක් ගහන්න වෙයි ඕනම ශිල්පයක් යාදෙන ශිල්ප බලන්න හුඟා පුරුදු කරන්න ඕන හුඟා පුහුණු කරන්න ඕන ඒ වගේම තමයි මේකෙදි ආර්ය ධර්මයේ අහපු ආර්ය ධර්මයේ කෝවිද දක්ෂ ආර්ය ධර්මයේ හැසිරිච්ච සත්පුරුෂයන් දැක්ක සත්පුරුෂ ධර්මයේ අහපු සත්පුරුෂයන් හැසිරිච්ච කෙනාට මේ ධර්මතාවයක වැඩ කරන්න හැටි ඊ타ත්ම පුංචි දරුවෙකුට කියලා දෙන්න වගේ ਸਰුවචනංශයෙන් පෙන්න මැද මුල අග ඔන්නෝක තමයි සංසිද්ධියක ගැටේ ලියන හැටි මැද දකින්නයි කියලා කියන්නේ පටන් ගන්නකොට පමණයි ඕනම කෙනෙක් පටන් ගන්නවට පමණයි. නමුත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ ධර්මයේ නැවත නැවත එනවනම් මූණට මූණ දාලා තියෙනවනම් ඒ ඊගාව දක්ෂතාවය වෙන්නෝනේ මේ මැදින් දැකපු දේ මම කොතන ඉඳලා එනවද මේක නිදාන සම්භවයේ මොකද්ද කියලා බලන එක ඔච්චරයි ඇත්තටම යෝගාවචරයේ යුතුයකම් කලියුත්තේ ඔච්චරයි එතකොට ඒ යෝගාවචරයට වේදනාවේ මුල ඉඳලා මැද දක්වාම ඉවසිල්ලෙන් යන්න පුළුවන් ශබ්දයකත් නිතර නිතර එන සද්දයක් නම් මුල ඉඳලා මැද දක්වාම ඉවසිල්ලෙන් යන්න පුළුවන් හිතවිලි වලටත් ගොනු වෙන්න ඉස්සරලා හිතවිල්ල ලාවට පටන් ගන්න එන හැටි දැක ගන්න පුළුවන්. හරියට ආශ්වාසය මේ නාස්පුඩු පුරවාගෙන යන තැනට එන්නේ කොතන ඉඳලාද? ප්‍රශ්වාසය නාස්පුඩු පුරවාගෙන යන තැනට එන්නේ කොතන ඉඳලාද කියලා ඒක දිහා විනිශ්චයකට නැතුව පූර්ව නිගමන නැතුව මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් ඒ කෙනාට මැද පහු කරපු ගමන් ඒකේ වැය වෙන පැත්ත, ඡය වෙන පැත්ත, නිරෝධ වෙන පැත්ත දකින්නවා කියන එක චිත්තනියක්. ඒක මේ වුණුවකින් ප්‍රයෝගයකින් එන එකක් නෙමෙයි. ආයාසයෙන් වෙන එකක් නෙමෙයි. ඒක නිසා ඒ අසජී ස්වාමීන් වහන්සේ දකපු කෝලිත පරිබ්‍රාජකයට යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම නිවන් දැකලා. යම් ධර්මයක් හේතුකින් පැනගත්තම පැන නගිනවද ආනේ හේතුව ਸਰුවචනංශේ කියනවා. නැත්නම් උඹට කියන්නේ ਸਰුවචනංශේ මොකද්ද? මතුවෙන මතුවෙන ධර්මතාවයේ හේතුව බලපං. ඔබ බලන්න දැන් ධර්මතාවයේ දිගේ දුවන්න හදනවනේ. දිගේ දුවන්න යන්නේ මේ අර කැලේ තල් ගහක් යට බුදියන් හිටපු හාවෙකුට වෙච්ච වැඩේ තමයි. බෙලිගෙඩියක් වටිච්චාම තල්ලත්ත උඩට ඌ අහස කඩන්න වටනවා කියලා දුවනවා. ඌ කවදාකවත් මුල බලන්න යන්නේ නැහැ. ඉතින් ඒක දුවනකොට මීමින්නත් අහන මොකද මන්සිනා දුවන්නේ කියලා. අයියෝ බලන්න වෙලාවක් නැහැ අහස කඩවනවා. ඉතින් ආවා කියන අහිංසක සතෙක් නේ මීමත් මීමින්න හිතන ඇත්ත තමයි. මූ කියන කතාව ඇත්තයි කියලා ඉතින් මීම ඉන්නත් යන. ඒකට ඉත් ඇය ඇවිල්ලා අහනවා. මොකද මන්සලා මේ කැලේ කඩන් දුවන්නේ. බලන්න වෙලාවක් නැහැ මේ ආස කඩනවා. ඉතින් ඒකට පස්සේ මූආට, ගෝනට, අලියට සේරම යනකොට සිංහයාට පේන්න තියෙනවා මුන් කැලේ කඩන් කොහෙද යකෝ යන්න කියලා අහපුවම දැන් කඩන කැලේ කඩා වරනවා. තින්හා ප්‍රාලහමිනේ. නතර වෙන්න නැතුව බෑ. ඔක්කොම නතර වුණාට පස්සේ අහනවා අලියට කතාව තෝ කොහෙද දුවන්නේ කියලා. අනේ පස්සන් දාසකට බුදු යන දේ ගන්නාන්ත මේ ගෝනාඳු ඕපු නිසා දිව්වා. මොකටද කිව්වේ? ගහකට කඩවන්නේ. ගෝනන්ට කතා තෝ මොකටද දුවන්නේ? මේ මේ මේ මුවාචි උපනිසා දිව්වා. තෝ මොකටද දුවන්නේ? ඉත්තය දෝපු නිසා. තෝ මොකටද දුවන්නේ? මීමින් නාදෝපු නිසා. මීමින් නෑ අහවදී නිසා. හවෙන් අහනවා තෝ දැක්කද? ඒ එහෙමයි හාමුදුරනේ දැක්කා. වර යන්න බෑ. අනේ මගේ ඇඟ කකුල් දෙක ගැහෙනවා. මට මේ පැත්තවත් බලන්න බෑ. යන්නත් බෑ. සිංහයා කිව්වා වතුරු ගහනතෝ අහුනොත් දැන් පර යන්න කියලා. අනේ බයෙන් බයෙන් පස්සෙන් පස්සට තමයි කට්ටිය ගියේ. ඊළ බණ්ඩ කඩා වැටිච්ච අහසක් නෑ. තල් ගෙඩියක් අට තියෙනවා බෙලිය තල්ලත්ත කොට බෙලි ගෙඩියක්. ඒ නිසා අපේ මේ ප්‍රවෘත්ති අහන කට්ටිය දුවන දිවිල්ල ඔන්නේ කැලේ කඩාන යන වල් බූරුවා. මේ සේරම එකයි. එකෙකුටවත් නැහැ මුල දකින්න පුළුවන් හැකියාව. ඒ නිසා බුදුහාමුදුරෝ කියනවා යක්ෂයිනේ, පෙරේතයිනේ, මෝඩයිනේ එන හේතු දිගේ දුවන එක බලු දැක්මක්. බල්ලට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ දුවන්නේ. සිංහාලෝකණය කියලා කියන්නේ හේතුව දිහා බලන. මන් තොපිට උගන්වන්න හදන සිංහාවලෝකණය. සිද්ධියක් වුණාට කලබල වෙන්න එපා බලපන් මොකක්ද ආවේ කියලා. ඒකම තමයි ආස්වාසේදී ආවුඳුට බලලා කොහෙන්ද ආස්වාසේ ඉන්නේ කියලා බලන්න. කොහෙන්ද ප්‍රසවාසේ ඉන්නේ කියලා බලන්න. මේ ශබ්දයකට ඇති වෙන නුරුස්නා ගතිය එනකොට කොහේඳද මේක එන්නේ? වේදනාවට ඇති වෙන නුරුස්නා ගතිය දිහා බලනකොට කොහේඳද මේක එන්නේ? හිතවිල්ලක් එනකොට මේන මේ නුරුස්නා ගතිය කොහේඳද එන්නේ කියලා බැලුවොත් අපිට කවදා හෝ කෙලවර කරන්න පුළුවන්. හිතවිල්ලට බය වෙලා දුවන්න පටන් අරගත්තොත් පිළියම් කරන්න පටන් අරගත්තොත් වේදනාවට ඉතින් මෙන්න මේ ටිකයි සත්පුරුෂ ධර්මය කියන්නේ. යමක හේතුව බලපන් ඒක තමයි මේ කෝලිත ස්වාමීන් වහන්සේට කෝලිත පරිබ්‍රාජකට ඒ ධම්මා හේතුපබව තථාගතෝ ඒ සංහේතුන් තථාගතෝ මේ අහනකොටම ඔක්කොම තේරෙනවා මොකද හුඟක් පිරිච්ච කලයක් තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ ඒ නිරෝධයත් චරවචනාංශය කියනවා මෙන්න මගේ සාසුන් වහන්සේගේ මතිය මෙන්න වාදේ මෙන්න සත්පුරුෂ ධර්මී මේ පද හතරම ගිහිලා කියන උපතිස්ස පරිප්‍රාජකයට <clears throat> යේ ධම්මා හේතුප්පවතේ සංහේතුන් තථාගතෝ අහ කියනකොට පොට පෑදුනා මිසක්කා අවුදුනේ නෑ. තී සංචයෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ කියනකොට පෑදුනා. අවබෝධත් උනා. ඒ කියන්නේ මේ හේතුව දැක්කට පස්සේ හරියටියට ඒකේ නිරෝධ වෙනවා කියන එක ප්‍රයෝගයෙන් වෙන එකක් නෙවෙයි ඉබේ සිදුවෙන එකක්. ප්‍රයෝගේ තියෙන්න ඕනේ මෙහෙයුම තියෙන්න ඕනේ විනයනේ තියෙන්න ඕනේ හික්මීම තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ අප්‍රමාදයේ තියෙන්න ඕනේ යමක් එනකොට ඒකේ මුල බලන්න මුල දැක්කා නම් හරියටියට දැක්කා නම් ඒ දන්න මැදක් ගෙවම් කරගෙන අගපැත්තට යනවා කියන එක න්‍යාය ධර්මයක් ඉතින් යනකොට ඒ යෝගාවචරය තේරුම් අර ගන්නවා කොයි දේ කොහොම පටන් අරගත්තත් දුකක්මයි මේක ගෙවම් කරන පැත්තේදී ශාන්තියක් තියෙනවා. විවේකයක් තියෙනවා. විස්රාමයක් තියෙනවා. නමුත් අපිට පේන්නේ ගෙවම් කරන පැත්ත අවමංගල්‍යයක් විදියට. අපිට පේන්නේ යමක් ඉවර වේගන යනකොට ඉර බහිනකොට ඒක මුස්පේන්තුවක්. කන්නේ කෙනෙක් මරුණාට පස්සේ අවමංගල්‍යයක්. සිද්ධියක හැමාරේ අපිට පේන්නේ මුස්පේන්තුවක්. ඒ නිසා අපේ හිත ස්වභාවයෙන්ම ඡේ වෙන පැත්ත දකින්න කැමති නැහැ. ඒක නාස්තික උච්ඡේදවාදී මුස්පේන්තු කාලකන්ණි බැගෑල් බය ආදු තත්ත්වයක් විදිහට අපේ හිත හදලා තියෙන ඉතින් බුදුහාමුදුරුවෝ මුල පෙන්නන මුල පෙන්නනකොට ඔක්කොම ලාපුඩි ගගා හා හරි හොඳයි කියලා බලන්න යනවා මුල බලලා මැදහර අගට යනකොට ඔන්න සත්පුරුෂ ධර්මේ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා භාවනා යෝගාවචරය වුණත් ආස්වාද ප්‍රසවාසයේ මුලමැදාග බලන්න කියන්නේ ඉස්සරහට එන ආශ්‍රව ධර්මයන්ගේ මුලමැදාග දැකීම සඳහායි ආශ්‍රව ධර්ම වල ක්‍රියාත්මක වෙනකොට ඒකේ මැද අපිට අහුවෙන්නේ බලවත් වෙලා ඝන බහල වෙලා කාන්තාරයක් බාටපත් වෙලා. නමුත් බය නැතුව ඒක දිහා හොඳට බලහන් ඉන්න. බලහිනකොට පේනවා. ඒක මේ බොහොම තුනීවට පටන් ගත්ත දෙයක් තමයි මේ ගොරෝසු වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ගොරෝසු වෙීමේ ප්‍රවණතාවය ඒක හැට ගන්න හැටි. ඒක නිදාන, ඒක සම්භවේදී බලන මානසිකාරයට යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. දැකපු දේ දිගේ දුවන මනසකාරට කියන අයෝනිසෝ මනසකාරය. යමක් සිද්ධියක් වුණාට පස්සේ ඒ සිද්ධිය නැවත නැවත වෙද්දී ඒකේ මුලට දුවන මනසකාරයට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. විච්ඡ දේරස කම්පා වෙලා කයකොස් සංගහගෙන දුවන මනසකාරයට කියනවා අයෝනිසෝ මනසකාරය කියලා. අටුවාචාරින් වහන්සේ යෝනිසෝ කියන පදේ තෝරන්නේ ප්‍රඥාව කියන අර්ථයෙන්. නමුත් අපි දන්නවා යෝනිය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගෙට. එතනින් තමයි දේවල් පටන් අරගන්නේ. කොතනක හෝ දෙයක් පටන් ගන්න තැනට යන එකයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඒක නිසා ඒ දේ විතරයි දරුවචනාංශ මේ මාන වැට උගන්නපු දේ. දියක් උනාන කලබල වෙන එක නෙමෙයි වැඩේ. මේක කොහෙන්ද ආවේ කියලා බලපන්. ඒකට කියනවා සිංහවලෝකනය කියලා. විචි දේ යනවා ඉතාලද බඳගෙන අඬණ්ඩයි කෑකොස් සංකාරණ කහන එකටයි කියනවා බලු ආලෝකය කියලා. සුනකහවලෝකනය කියලා. ඉතින් අද මේ දුවන ලෝකයේ මේ කාමයට අනුව දුවන ලෝකේ මේ ෆැෂන් අනුව දුවන ලෝකේ එහෙම නැත්නම් මේ නව රැල්ලට අනුව දුවන ලෝකේ එක සිංහෙක්වත් පේන්න නැහැ. කොහොමද කැලේ කඩාගෙන යන වල් සත්තු ටිකක් වගේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ ලංකාව තුන්වෙනි ලෝකේ රටක් නිසා බටහිර ලෝකේ තරම් දුව ගන්න විදිහක් නැතිකම තියෙනවා. අපිට පුළුවන් නම් මේකටත් වැඩිය දුවනවා. අපි මේ හදන්න හදන්නේ ඉක්මනට ට්‍රාන්ස්පෝර්ට් හදා ගන්න හදන ඉක්මනට යන්නේ. අපි හදන්නේ පුළුවන් තරම් සෙල්ෆෝන් ටිකක් දීලා බලා ගන්න ඉක්මනට කතා කරන්න. යටිතල පහසුකම් ටික හදපු දාසේ අන්න ඉඳ අත පිට කාශපණ හොඳ හැටි තියෙනවනම් මම හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියලා තමයි දේශපාලනඥයෝ කියන්නේ. ඔයගොල්ලෝ ඡන්දේ දීලත් අර දුවන මොකාටද කියලා කියන්නේ. උන්නම තමයි පන්දම් අල්ලන්නේ. ඔය හැම කෙනෙක්ම වගේ කියන්න ඕනේ මේ රට විනාශ කරුවොත් මේ මූලික ප්‍රබව ටික විනාශ කරගත්ත දවසේ. වෙන මොනවද කරන්න පුළුවන්? ඉක්මනින් යන වාහනේ ගිහිල්ලා. ඉන්ධන දවන්න පුළුවන්, කාමන් පුච්චන්න පුළුවන්, ඇක්සිඩන්ට් වැඩි කරන්න පුළුවන්, කොයිතම් කරන්න තියෙන ඉඩම් ටික ඔක්කොම රට පාරවල් වලට යට කරන්න පුළුවන් කොහෙද යන්නේ? ඔය සෙල්ෆෝන් වැඩි කරුවයි කියලා බන කියනවද උගන්? කෙල්ලන්ගේ බෙල්ල නැමිලා තියෙන පාර යනකොට හැම වෙලාවෙම කියනවා ඉස්සරහට පරිණාමය හැදෙනකොට කෙල්ලන්ගේ බෙල්ල නැමිලා හැදෙයි කියලා. හැම වෙලාවෙම ඒක ඇක්සිඩන්ට් වැඩි. මේකද දිනුනෝ කියන්නේ. ඉතින් අපේ ලොකු සාන්ති ඉන්න කාලේ කියනවා මේකට විද්‍යාව කියලා කියනවා. අපි ඉන්න ඉස්කෝලේ යන කාලේ කොට නවීන විද්‍යාව කිව්වා. දැන් නවීන කියන විශේෂණ පදයක් අයින් කරලා මේක විද්‍යාව නම් බුදුහාමුදුරු කියපේක නම් අවිද්‍යාව වෙන්න වෙනවා. අඩු ගන්න මේ සිංහල බෞද්ධයා දන්නවනම් බුදුරජාණන්සේ විඥා උදපාදි පඤ්ඤා උදපාදි කියලා උන්වහන්සේට මේ දේක මුල බලන්නේ දේ දැක්කනම් මේ කුණු හරපට අවිද්‍යාව කියන්නේ වෙන්නේ කියලා. වෙන මොකද්ද කියන්න තියෙන්නේ? කොහෙද මේ දුවන්නේ? අපි දැන් ඔය හිල්ලන අපේ ඔය හීනෙන් බලාපොරොත්තු වෙන හීන ලෝකේ දිනුවනම් අපිට හරි ගියා නම් මොකද වෙන්නේ අපිට? අපි නිශ්චල විවේක මේ උදේකලා විස්රාම වෙන දරුපන්තියක් හදයිද? එහෙත් නැත්නම් පයින් රිලොන්ට ඉන්නේ මම බදී. කරන හරියක් කරන්නේ පයින් රිලොන්ට ඉන්නේ මම බදී. නිසා අද ඉන්න දෙමාපිය පරම්පරාව සෑහෙන වග කියන්න ඕනේ. ඒගොල්ලොන්ගේ අම්මා අප්පා තාම ජීවත් වෙනවා නම් හොඳට බලන්න උන්දලා කොච්චර මේ යමක් <clears throat> ටිකක් හම්බ කරන ටිකක් වේදන් කරන ගොඩක් පිංකම් කරන ගොඩක් විවේකීව ගත කරා. දැන් ඉන්න પરම්පරාව වෙන්නේ ඒ කල්ලි මේ කෝපි කාලේ අපි එහෙම නැහැ. අපි ගොඩක් හම්බ කරන ගොඩක් සුඛෝපභෝගී ගොඩක් විනාශ කරන ගොඩක් අනා ගන්න જાතිය. ඒ අනු ඊගාඩින પરම්පරාවේ ගණ්ඩ දෙයක් ඉතුරු වෙන එකක් නෑ. ඒ නිසා අපි මුලට යන්න ඕන. හැබැයි එකක් තියෙනවා මේ මේ නිබ්බේධික සූත්‍රයට එච්චර අදාළ නැහැ. නමුත් මේ කතාව අනුව බලනකොට අපිට මේ දුව ගන්න බැරි වෙච්ච නිසා ලාභයක් ලැබිලා තියෙනවා. මොකද ඉන්නේ 2012යි. 2012 වෙනකොට දූප කට්ටියට වෙන දේ පෙනේ හිටානින්ද. ඔය ආර්ථිකය දියුණු කරපු කට්ටියට PhD දෙක තුන ගත්ත කට්ටියට ඒ ඔක්කොම සැප පහසුකම් ගත්ත කට්ටියට වෙන දේ තේරෙයි ලගින්න තැනක් නැහැ. විනාශ වෙනවා. අපි අර තිබුණ මූලික ඒ පොළොවට කිට්ටු ජීවන රටාව නිසා අපිට විනාශකම් වලින් මෙච්චර බලපාන දෙයක් නැහැ. ඒ මොකද අපි අපි ඉච්චර ඉක්මනට දිනු වෙලා නැති නිසා නව විද්‍යානුකූල වචනෙන් කියනවා. අපි ඉච්චර ඉක්මනට යටිතල පහසුකම් හදාගත්තේ නැති නිසා අපිට ඉච්චර ඉක්මනට sannivedana ක්‍රම නැති නිසා අපි පරණ තාලෙට 1 2 3 4 කියලා ඇඟිලි ගණන් කර කර ඉඳී. එතකොට විනාශෙත් ඉච්චර ඉක්මන් නැහැ. ඒ නිසා මෙතන තියෙන එකයි තියෙන ටික රැකපල්ලා. එච්චරයි. මොනවා හරි ඉක්මනට යන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද? මේ තියෙන විවේකෙත් නැති වෙයි. මේ කියන හොදකලකමක් නැති වෙයි. මේ කියන විස්රාමියක් නැති වෙයි. දැඩි අසහනකාරී වෙයි. දැඩි මානසික ආතතියකට එයි. ඒකිනෙකා මුරුක සංවැසර දෙමිච්ච උන් වගේ නියව ගනි, කොටා ගනි, ආයුධ ගනි, දකින දකින කෙනා හතුරෙක් වගේ පෙනේ. කිලෝ රක්නති ආශ්‍රව ඕජා ඕඝ මට්ටමට ගලන්න පටන් අරගන්න. ඒ නිසා අපි පොඩ්ඩක් නතර වෙලා එක තැනක ඉඳගෙන මේ කාටවත් වැඩගත් නැති හුස්මක් දිහා බලහිනවයි කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේක හොඳට දැක්කොත්. මේ සංසිද්ධිය හොඳට දැක්කොත් ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි මේ දුවන්න දුවන්න දුවන්න අර ලේන කූඩුවේ දුවනවා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ දුවන්න දුවන්න දුවන්න ලේන පතුලෙම තමයි කූඩුව හයියෙන් කරගෙනවා හොම්බකට ගෙවෙන එක විතරයි සිද්ධ වෙන්නේ අපිත් මේ ලේන කුඩුවේ දුවන ලේන්න වගේ බලන ඉන්න සෙට් කරපු මනසට හරි ජොලි බලන ඉන්න පුළුවන් ලේන කුඩුව කැරකෙන. ඒ වගේ මාරය පැත්තකට ඉන්න හොලොප් හොලොප් හොලොප් හොලොප් කරා හිනා වෙවි ඉන්න. මේ අකු කරගන්න. තග තීරුකම. ඌ අටවල දිල වැත්ත කරලා බලන ඉන්නවා. මේගොල්ලෝ දුවනවා. දුවන්න දුවන්න එක තැනම තමයි. ඉතින් මේ ආශ්‍රව ගලණිය ඕග මට්ටමින් ආශ්‍රව මට්ටමට අරගෙන අඩු කරගන්න වැඩපිළිවෙලට යන්න නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ ශික්ෂණය කියන පදේ තියෙන්නේ මේ වේග අධික ගමන ඒකාන්තෙම නාස්තිකයි. ඒක දකිමින් ඊවසමින් උපේක්ෂා වෙමින් දලතුණා වෙමින් යන්න යන්න යන්න තමයි මේ සිද්ධිය දැක ගන්න පුළුවන් ඉන්නේ ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනකොට කියනවා මේක හරි ලස්සනයි බලනින්න මේ ජෙනරේටරයක් වැඩ කරන්නේ එක පැත්තකින් එන්ජින් එක දුවනවා ඩීසල් වලින් හරි පෙට්‍රල් වලින් හරි ඒකෙන් එහා පැත්තේ ජෙනරේටර් ආමිචර් එක දුවනවා විනාඩියට 1500ක වේගයක රවුමක් කරකැරකි ඒතකොට 230ක් කරන්ට් එක එනවා ඒකේ පිච්චෙන ඉන්ධන ප්‍රමාණය කිලෝවොට් ගණන් දුවනවා ඉතින් කාට හරි මේක වැඩ කරන හැටි බලන්න නම් දුවද්දි බලන්න කිව්වොත් කරන්ට් එක වදිනවා දුවද්දි බලන්න බෑ මේක ඒක පිටපොත්ත ගලවලා බලද හැකි එතකොට නිකන් කෑම් එකක් එහෙම නැත්නම් දැති රෝදයක් පේන්නේ වලාකුලක් වගේ. මොනවත් විස්තර බලන්න බෑ. ඒක වේගය වැඩි. ඒ නිසා අපිට වේගය නතර කරොත් පමණ මේ රෝදේ එක දැත්තක් අනිත් දැත්තට කැරකෙනකොට එකක් කරකවන රෝගේ අනිත් එක කැරකෙවෙන රෝදේ කියලා පේනවා. මේ ඉහළ පහට යන පිස්ටන් එකක් වේගෙන් වැඩ කරනවා බලන්න බෑ. ඒ නිසා මේක නතර කරන්නේ නැතුව කවදාකවත් එන්ජින් එක හදාරන්න බෑ. අපිටත් මේ වේගෙන් දුවන ගමන් කවදාකවත් සතිය පිටවන්න බෑ. කවදාකවත් අප්‍රමාදේ වඩන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා විවේකීව හදාගත්ත කාලසටහන ඉඳගෙන මේ දේ කරගෙන කරගෙන යනකොට තමයි මේක මේ කරන්ට් එක එන්නේ කොහොමද 1500ක වේගයෙන් කැරගෙන්නේ කොහොමද 230 කරන්ට් එක එන්නේ කොහොමද ඒකෙන් මේ ලයිට් දාන්න පුළුවන් ශීතල කරන්න පුළුවන් කරකවන්න පුළුවන් උණුසුම ගන්න පුළුවන් ශීතල ගන්න පුළුවන් වගේ මේ අපි නොදැනුවත්වම වැඩ කරන කොහෙදෝ කරන්ට් එකක් දුවනවා ආශ්‍රව ගලනවා. ඒ ආශ්‍රව වලින් පස්සේ විවිධාකාර දෙල්ලම්මගයක් කරනවා එන්න එන්න සංසාරේ වැඩෙනවා. ඒ කරන්ට් එක නතර කරන්න නම් මේ එන්ජින් එකේ වේගය හිමීට හිමීට හිමීට හිමීට අඩු කරන්න. ඒක නිසා තරුණයන්ට වෙන්නේ බුදුරජාණන් වහන්සේ මන්දගාමි කෙනෙක්, පසුගාමි කෙනෙක්, උච්ඡේදවාදී කෙනෙක්, නාස්තික කෙනෙක්, පිච්චර ලස්සන දුවන මැෂින් එක නතර කරන්න කියනවා. භාවනා කරනකොට වෙන්නේත් ඒකයි. හොඳට බලන්න ඔස් වම දකුණ කියනකට වැඩිය ඔසවනවා තබනවා කියනකොට වේගෙ ටිකක් අඩු වෙනවා. ඔසවනවා යවනවා තබනවා කියනකොට තව ටිකක් අඩු වෙනවා. ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා කියනකොට පැද්දිලා ගිහලා විසින්න පටන් ගන්නවා. ඊයගේ දැන් හොඳට හොඳ දිහා බලනින්න ගාලා දූපේක අන්තිමට හුස්ම ගන්නවා දැනෙන්නේ නැති මට නතරලා මැරෙයිද කියලා හිතනවා. එන්ජින් එකේ හිටිනවා. එන්ජින් එකේ හිටලා හුස්ම ගන්න එක මතක නැතිලා යනවා. හුස්ම ගන්න දැනෙන්නේ නැතුව යනවා. ඉතින් ඒකට උඟ දෙනේ හයියෙන් එක්ක හුස්ම ගන්නවා එක්ක නැගිටලා යනවා නැත්තම් නිින්දට වැටෙනවා නැත්තම් කියනවා මට ආනාපානිය හරියන්නේ නැහැ. ඒ ගුරුවරයා හොඳ නැහැ. ඒ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ. මොකද මේ මොන ගෙන්දර ගෙනියන්න මොකක්වත් හම්බෙලා නැහැ. අර දිවිචානපනේ නැති වෙලා නේ තියෙන්නේ. ඒකත් හිතලා. මේ සත්පුරුෂ ධර්මයේ අහපු මිනිහට ආර්යනාදලා දැකපු මිනිහට ආර්ය ධර්මයේ හැසිරිච්ච මිනිහට සත්පුරු ධර්මයේ හැසිරිච්ච මිනිහට දන්නවා මේ බුදුචාන් වහන්සේ මේ උපක්‍රමයෙන් කරන්නේ මේ ගෙවෙන පැත්ත පෙන්වන එක තමයි. ගෙවෙන පැත්ත වෙනකොට වේගය අඩු වෙනවා කියන එක ඇති. අනේ එදාට පුළුවන් මේ යෝගාවචරයට මේ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න ආශ්‍රව ගමන් කර වැඩි වේගය ගන්න හැටිත් මොකද්ද බයිනරි ලෝඩ් ඩිලිමම් බඳිනවා වගේ. නමුත් වේගය අඩු වෙන්න අඩු වෙන්න මේකේ ශාන්ත්‍රණය දක්ව ගන්න පුළුවන්. ආශ්‍රවත් අඩු වෙනවා. යාන්ත්‍රණය දැක් ගන්න පුළුවන්. නමුත් ඒකට පුදුමාකාර ඉවසීමක් අවශ්‍යයි. මම කියනවා ඒ නිසා දාන දෙන්නට වැඩිය, සිල් රකින්න වැඩිය, සමත භාවනා කරන්න වැඩිය, විපස්සනා කරනකොට පුදුමාකාර ඉවසීමක් අවශ්‍යයි. මොකද විපස්සනා භාවනාව යන්නේ වේදනා චෛතසිකයත් එක්ක. ඒක නිසා දුක්ඛාපටිපදා කියලාම තමයි කියන්නේ වේදනාවට. මේ විපස්සනාවට. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ විපස්සනා කියන්නේ සුදු පාම්පෙත්ත. පුළුවන් නම් කාපම් බැටරම් කාපම්. උකට චීස් නෑ, බටර් නෑ, මොකක්වත් නෑ. පුළුවන් නම් කාපම් බැටරම් කාපම්. එහෙම නැත්නම් නිකන් බලු මේ මේ මස්ලි නැති ඇට නැති ඇටයක් වගේ. පුළුවන් නම් කාපම් බැටරම් කාපම්. මස්ලි ඕනේ නම් සංසාරේ. ඕජාව තීර දෙය කන්න ඕන නම් සංසාරේ නිසා මේක හැමෝටම ගෝචර වෙන්නේ නෑ. අනික් දේව මොනවා කරත් වැඩේ වෙන්නේ නැහැ. නිසා විපස්සනා භාවනා කරන්න යන අයට සාමාන්‍ය මිනිස්සු කියන්නේ මේ ඉල්ලගෙන දුක් විඳින જાතියක් කියලා. ඔහේ මොකටද මේක තැනක ඉඳගෙන කකුල් දෙක රිදෙද්දි බලන් ඉන්නේ. අපි වගේ ටිකක් මහන්සිලා කටයුතු කරුවොත් මොකද කියලා. මොකද කරන කෙනා දන්නවා මේක තමයි සත්පුරුෂ ධර්මය. මේක තමයි ආර්ය ධර්මය. මම දන්න හැටියට නම් මේක ටික ටික ටික ටික නතර කරන්න ඕනේ කියලා. භාවනා කරනකොට Tamanට ආස්වාද ප්‍රසවාසයේ සංසිඳනවා තේරෙනවනම් හිතවිලි ප්‍රවාහයේ සංසිද්ධීමක් සිදු වෙනවනම් ශබ්ද ආවට ඒකෙන් කොන හෙන ගතිය සංසිද්ධීමක් ඇති වෙනවනම් වේදනා ආවට තමන්ගේ භාවනා දිගට කරගෙන යනවා වේදනාවට කුලක් වෙන ගතිය අඩුවීමක් වෙනවනම් ඒක තමයි භාවනාව කියන්නේ. මේ තරම්ම පුහුණු කර කර කර කර කර කර ඒ ටික කිටිගෙන යනවනම් හොඳට මතක තියාගන්න ටික කවදාකවත් කාගවත් ණයට ගන්නත් බෑ. පොත් කියවලත් බෑ. අදිෂ්ඨාන කරලත් බෑ. මේවත් එක්ක හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා ආස්වාසේ සංසිඳන කම්ම වරද්ද වරද්ද යනවා. වේදනාවක් ඇවිල්ලා වේදනාව ඉවර වෙනකම්ම වරද්ද වරද්ද යනවා. සද්දාවට මොකද ඒකට ගණන් ගන්න නැතුව අර කම්මලේ ඉන්න බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ වගේ ඔළුව උඩින් කවුරක් ගෙත් ගණන් ගන්න නැතුව දිගට භාවනා කරන්න පුළුවන් නම් භාවනා දියුනේ. හිතවිලි මොන જાතියෙන් ආවත් කමන්නේ ඔබ ඕන දෙයක් කරපන්. මම හිතන්න දෙමෙ මෙතෙන් ඩාය මං ආනපානේ බලන ඕනේ හිතවිල්ලක් වරෙන් කියලා. ඒකත් ගවන් වෙන තැන ගියා නම් ඒ යෝගාවචරයාගේ තියෙන මේ යෝග ගතිය, තලතුණා ගතිය වැඩි වීමක් තියෙනවා. නමුත් මට අද මේ කාලේ හරස් වෙච්ච නිසා මට තව ටිකක් විස්තර කරන්න වෙනවා මේ දසනා පහතබ්බ කියන ආශ්‍රව ධර්ම. ඉතින් මම හිතනවා මේ අද හදාගත්ත පදනම මත අද හදාගත්ත ගෙපල් මත අපි හිත ටිකක් තව ඉස්සරහට යන් මේ වෙනකොට මේ දැකීමෙන් පමණක් ආශ්‍රව ගෙවන් කිරීම කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ තාක් ඉදිරි කරන ඉදිරිපත් කරලාද මේ කරුණු තම තමන්ගේ දැනුමටත් ඥාණයටත් සුතමේ ඥාණයටත් හේතු වාසනා වේවා මේ කරගෙන යන භාවනාව පිළිබඳව අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙලා කුසල ඡන්දේ වැඩි වෙලා නොසලී ඉදිරියට ඉදිරියට කරගෙන යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා